සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්තා සුවපත් වෙත්තා සුඛී හොන්තු සුවපත් වෙත්තා සුවපත් වෙත්තා සුවපත් අවශ්‍යයි අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ 173 වෙනි භාවනා වැඩමුළුවේ අවසාන සැසිවාරයටයි අපි මේපත් වෙලා ඉන්නේ සැසිවාරයේ මුල් කොටස අපි ඉදිරිපත් වෙලා තියෙනවා ලිඛිත ප්‍රශ්න වලින් ඊයේ වගේම ආරම්භ කරනවා ඊට පස්සේ ඉතුරු වෙන කාලය අනුව අපි වැඩමුළු නායකත්වයට මයික්‍රෝෆෝනේ බාර දෙනවා වැඩසටහනේ නිමාව සටහන් කරන්නයි කියලා ඒ නිසා අපි වගේම ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරය ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සතිවාරය ආරම්භ කරලා දෙන විදිහට අපි කරුණාවෙන් මතක් කරමු. ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න හතරක් තියෙනවා. මේ පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා දෙන්න මයික් එක. ගරුතර ස්වාමින් වහන්සේ පාදවැඳ නමස්කාර කරමි. පාරයන්ක භාවනාව. වාඩි වී ශරීරේ පට්ටල් කර ගැනීමට විනාඩි 5ක් පමණ ගත වේ. ඉන්පසු ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනීම දැනීමට පටන් ගනී. ඒ උණුසුම් වාතයක් ලෙස උඩුතලයේ ගැටීම දැනේ. නැවත සිත කයට යොමු වේ. වේදනාවක් දකුණු දණෙහි හිසේ දැනීම සමගම. එවිට බොහෝ වේලාවක් කයේ නොයෙකුත් චලන බලමින් ගත කරමි. නැවත හුස්ම රැලි 3-4ක් දැනේ. නැවත කයේ නොයෙකුත් වේදනා චලන සිත යොමු කරමි. මේ චක්‍රයක් මෙනි. මාගේ ප්‍රශ්නය නම් ඔබ වහන්සේගේ දේශනාව අනුව මෙම ක්‍රියාවේ මුල මැද අග බලන්නේ කෙසේද? මම මෙම සියලුම ක්‍රියා චක්‍රය ඊ타මත්ම සතිමත්ව බලා සිටිමි. සිත පිට යන අවස්ථා ඇත. කඩප්පුලි සිත. ඔයාට ඕන දිහාවකට යන්න කියා ඒ දෙස බලා සිටිමි. නැවත ශාරීරික වේදනා දැනීමත් සමග සිත නැවත පැමිණි ඇති බව දනිමි. ඔබ වහන්සේගේ දේශනා විලාශය ඊ타මත් සරල හා ආකර්ශනීය වන බැවින් සෑම වචනයක් පාසාම සිහියේ රැඳේ. ස්වාමින් වහන්සේ නිවන් සුව විඳින බව දනිමි. දීර්ඝ කාලයක් නිවන් සුවේ සිටීමට ලැබේවා. අපේ හිතට චංචල ගති දකින්න පුළුවන් වුණාට නිශ්චල ගති දකින්න බෑ. නිශ්චල වෙනකොටම අපේ හිත උමුසුප් වෙනවා. හිත නැති උනායි කියලා කියනවා. තේරෙන්නේ නැහැයි කියලා කියනවා. මතක නැහැයි කියලා කියනවා. ඉතින් චංචල ගති වල තමයි දුක කියන්නේ. බුදුසසුනේ කියලා තියලා තියෙන නම ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන. සෑම එන්ජිනයක්ම කෙලෙසයක්. සෑම කම්පනයක්ම කෙලෙසයක්. සෑම ප්‍රපංචයක්ම කෙලෙසයක්. ඉතින් අපි හිත දන්නේ ඒ ටික විතරයි. ඒ නිසා අපි පුළුවන් තරම් බලන උපක්‍රම කරලා මේ ඉන්ජින චංචල කම්පන ප්‍රපංචන නැති වෙලාවේ හිත අසරණ වෙන හැටි. මුළු භාවනාවම කියන්නේ මෙන්න මේ හිත අසරණ කිරීම තමයි. ඉතින් ඒතකොට යෝගාවචර හිතන්නේ මම අසරණ වෙලා කියලා. විද්‍යා පුළුවන් තරම් ආයතන චංචල කම්පන ඇති කරලා දෙනවා. එනතන චංචල කම්පන වලට ප්‍රේම කරනවා. ඊට පස්සේ ආයේ පයින් රිලොන්ට ඉනි මම බදින. ඉතින් කවදා හරි දැනගත්තොත් මේ චංචල කම්පන වලට සාපේක්ෂව නිශ්චල තනක් තියෙනවා කියන්නේ. ඒකේ හිතට ගොදුරු වෙන්නේ අපේ ඉඳුරන්ට ගොදුරු වෙන්නේ චංචල කම්පන විතරමයි. ප්‍රාණී කියලා කියන්නේ පණ කියලා කියන්නේ නලියන දෙයකට. මොකක් හරි නලියනවා නම් අපි කියනවා පණ තියනවා කියලා. ඉතින් මේ ප්‍රාණයට නිශ්චලකමක් අයිති කියන එක බුදු කෙනෙක්ම පහළ වෙනවා. අපි තාන්තරයන් වහන්සේ කියලා කියනවා. ඉතින් මේ බලාන ඉන්නකොට මේ මේ කම්පන චංචලවල ගුරුසු මට්ටමේ ඉඳලා සියුම් වේගන යනවනම් නිවනට යනව නෙවෙයි මේ නිශ්චලකම හදාරනවා කම්පල වලට තියෙන විකල්පයට හිත පුරුදු කරනවා ඒක හිතේ ස්වභාවයෙන් යන්නෙම නැහැ. ගියත් පාළු ගතියක් දැනෙන්නේ, තනි ගතියක් දැනෙන්නේ, අසරණ ගතියක් දැනෙන්නේ, අරමුණු නැහැයි කියලා කියනවා, සතිය නැහැයි කියලා කියනවා, සමාධිය නැහැයි කියලා කියනවා. ඒ නිසා චංචල කම්පන දැකලා ඕන දැන් නටන්න කියන්නේ හිතට. බලන්න මේ චංචල කම්පන හැම එකක් අතරමැදම මේක ක්‍රියාත්මක වෙන්නේ නිශ්චලතාවයක් මැද කියලා. ඒකට නිදර්ශනයක් කියනවා. අපි හෙට මේ ශාලාව ගැන හිතන්න කවුරක්වත් නැහැ මේ වෙලාව. මුළු ශාලාවම හිස්. කොට්ටමෙන්ටත් අයින් කරලා ඔක්කොම අයින් කරලා තියෙනවා. අපි මේකේ පාවෙන බැලුන් ටිකක් දානවා හයිඩ්‍රජන් පුරවලා. එතකොට ආපු කෙනකින් ඇහුවොත් මොනවා ශාලාවේ තියෙන්නේ කියලා බැලු. ඒ පාවි පාවි තියෙනවා. දවස් තුනක් යනකොට බැලු හුලම් බයිනවා. ඕක පාත් වෙනවා. දැම්මනක් තියෙන කියලා මොකුත් නැහැ කියනවා. මේ ශාලාවේ තියෙන මේ හිස්තන කාටවත් පේන්නේ නැහැ. බැලුම් තියෙනකොට පේනවා. බැලුම් තියෙනවා. අපේ හිතට කවදාකවත් හිස්තන පේනවද කියලා බලන්න. ඊට පස්සේ කියනවා දැන් බැලුම් තියෙනකොට බැලුම් දැක දැන් බැලුම් නැතිව මොකක්වත් නැහැ කියන. මේකේ හිස්තනක් තියෙනවා. ඕනේ සද්දයක් තියෙන තැන නිශ්චලකමක් තියෙනවා. ඕනේ කම්පනයක් තියෙන තැන නිශ්චල තැනක් තියෙනවා. අපේ හිතේ මේවා වහලා හදලා තියෙනවා. ඉතින් අපි කම්පන චංචල වලට සංගීතය කියලා, නැටුම් කියලා, DVD කියලා, චිත්‍රපටි කියලා ඒ පෙවෙන පෙන්නේ ඉන්නවා. ඉතින් අපිට කවදාකවත් අඳුරන්නේත් නැහැ. මේකට විකල්පයක් තියෙනවා කියලා. නිශ්චලකම නිශ්චලකම දැක්කත් පිරිත් නූල් ගැට ගන්න. අපනෝල් දාන. බය වෙනවා. දෙයනේ කියලා දඟලනවා. ඉතින් කවදද අපි මේ මේ චංචල ගති දකින හිත ඊට සාපේක්ෂව නිශ්චල ගති දකින්න කවදද අපි පෙළඹෙන්නේ. මේ නිස්සද්දේ දකින අපි සද්ද වලට සාපේක්ෂව නිශ්චල භාවයට අපි කවදද සාදර වෙන්නේ. අනේ එදාට තේරෙනවා අපි මෙතෙක් සංසාරේ දැකපු නැති පැත්තක් මෙතෙක් සංසාරේ දැකපු නැති පැත්තක් දකින්නයි කියන්නේ. ඔයගොල්ලෝ නම් දැක්කේ නැතත් මට කමන්නේ දරුවන්ට පෙන්වන්න අප්පා මේක. මේ බටහිර සංස්කෘතියට අනුව මේ උඩ දාහණ්ඩයි නටණ්ඩයි පාට කරන්න ඉගෙන ගත්ත දරුවන්ට ඒකේ විකල්පයක් කියලා එකක් තියෙනවා. ඒකටයි හුදේකලාව කියන්නේ. ඒකටයි විවේකයේ කියන්නේ. ඒකටයි නිවන කියන්නේ. ඒකටයි පිරිච්ච ගතිය කියන්නේ. ඒකටයි සාසන සම්පත්තිය කියන්නේ කියලා. ඒ නිසා මේ නිශ්චලකම චංචලකම ගැන හොඳට හදාරන්න. අදාලා බලන මේ චංචලකම තියෙන නිශ්චල පරිසරයක මේ බැලුම් පාවෙන්නේ හිස්තැනක කියලා. හිස්තැන කවදාකවත් දකින්නේ නැහැ. අපේ හැ කවදාකවත් දැක්කත් ඒක මුස්පේන්තුවක්. ඒකල කියනවා බලන්නකෝ හරි කලබලයි කරතරයි හිත කලබල වෙනවා. ආරේ මේකල ඉතින් නිශ්චල තැන ප්‍රිය නැහැ. නිශ්චල තැන දෙනකොට කුඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ. ඒ නිසා මෙවැනි කෙනෙකුට බලන්න පුළුවන් මේ කම්පන චංචල තියෙන්නේ කොහෙද? කම්පන චංචල තියෙන නිශ්චල පසුබිමක නිශ්චල පරිමාවක අනේ සමස්ත දැක්කනම් ඔය කම්පන චංචල කොච්චර පොඩද ගොඩක් තියෙන නිශ්චල හරියට බැලුම් කොච්චර එකතු කරලා බලුවත් මුළු ශාලාව පුරවන්න බෑ හැබැයි පේන්නේ බැලුම් තියෙනකොට බැලුම් විතරයි බැලුම් තියෙද්දි බැලුම් නැති වෙලා නේ බැලුම් තියෙද්දි බැලුම් දෙකක් අතර මැද තියෙන පරිච්ඡින්න අවකාශය දකින්න පුළුවන් හිස්තන දකින්න පුළුවන් බැලුම් නැති උනායි කියලාත් කියයි තායි අවකාශයෙන් නම් මොකුත් වෙලා නැහැ බැලුම් වලට නම් මොකද වෙලා තියෙන්නේ ඉතින් ඒ නිසා මේ චංචලකම දැක්කට පස්සේ ඒ චංචලකම හොඳට හදාරන්න. ඒ ගොරෝසු වෙනවා, සියුම් වෙනවා, මධ්‍යස්ත වෙනවා. ඒ අනිත්‍යතාවය දකින්නට අර දැක්ක විකල්පේට චංචලකම් නැති තැනක් තියෙනවා. ඊට යන්න පුළුවන් බුදුම බයක් තියෙනවා. බුදුම මේ ආසාත්මක ලක්ෂණ ෆෝබියා බුදුම බයත් තියෙනවා. අපි බුද්ධ ආගමත් තියාගෙන ඉන්නේ අන්නේ නිශ්චලකමට යනකොට ආරසාවට. පුත්‍යාංශි බුද්ධ ආගම දුන්නේ අපිට මේ නිශ්චලකම දකින්න අපි බයයි. ඒ නිසා පේන ඔක්කොම දිහා බලන්න බලලා කියන්නේ ඔක්කොගෙම අභාව ප්‍රඥප්තිය කියලා. ඔය තියෙන දේ නැති එකක් තියෙන. ඒක සයන්ස් වල කියනවා matter and anti matter කියලා. හැම ද්‍රව්‍යයකම ඒකේ නැස්චාත්‍ය පැත්තක් තියෙනවා. නැස්චාත්‍ය පැත්ත දකින්න නැත්නම් සයන්ස් එක සම්පූර්ණ නැහැ. හරියට ගහක හේව නැල්ල වගේ. මිනිස්සෙගේ හේව නැල්ල වගේ හැම එකකම නැස්චාත් ප්‍රඥප්තියක් තියෙනවා. ඒ ප්‍රඥප්තිය හැම වෙලාවෙම දාර්ශනිකයි. ඉතින් ඒකට යන්න ඕනේ දන්න ප්‍රඥප්තිය හොඳට බලලා දස දන්න ප්‍රඥප්තිය තියෙන මොන පසුබිමේද කියලා බලන්න. මේක රංගනේ රංගපානේ මොන වේදිකාවේද කියලා බලනකොට පේනවා චංචලකම තියෙනව නිශ්චල තැනක. සද්ද තියෙනව නිශ්චල නිස්සද්ද තැනක. ආන්න ඒක දැකපු දවසේ පේනවා මේ පරිපූර්ණ දර්ශනේ දැකලායි සරුවචනන්සේ කියන්නේ මම මේ දැකලායි කතා කරන්න කියලා. ඒ නිසා මේ තියෙන දේවල් වල හේව නැල්ල නැස්චාර්ත පැත්ත දකින්න ලැබේවා කියලා පියනවා ඊගා ප්‍රශ්න. තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙහි පැමිණි මුල් අවස්ථාවයි. පරයන්ක භාවනාව. තෙවැනි දිනේ අරමුණ මෙනෙහි කරමින් සිටියෙමි. ටික වේලාවකින් සිත එකකුත් වී එක්තැන් වී මාගේ ඇස් ඉබේම ඇරෙනවා දැනුනි. ඒ සමගම සිත සැහැල්ලු වී මා හිඳගෙන ඉන්නා පැදුරද රන් පැහෙන් පෙනේ. මා සිටින්නේ මදක් ඉහළිනි. එහෙත් ඒ ගැන නොතකා දිගටම ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කෙලිමි. ඊයේ දිනේදී සිත එක්තැන් වී එලෙසම සිදුවිය. මාගේ දෑත් නැති බවත් හිත ඊතා සැහැල්ලු වීමත් සිදුවිය. මේ සිදුවේ දින දෙකක් පමණි. ශක්මන් භාවනාව හොඳින් කිරීමට හැකිවිය. පාදවල වැලි ගැටෙන බවත් උණුසුම් බවත් හොඳින් දැනින. පහසුවක්ද දැනුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත ලැබේවා. ඔය වෙනාට දැනෙන පහසෝ හෝ උඩ යන ගතිය හෝ පහත යන ගතිය මේ තේරම මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි කියලා තේරුම් ගත්තොත් කයට කය කොහොම උතත් මනසට අවශ්‍ය නම් මේක පාවෙනවයි කියලා දකින්න එයාට පාවෙන බව පෙන්වන්න පුළුවන්. ඒක පෙන්වන්න පුළුවන් පොළොවේ ගිල්ල එයාට ඒක පෙන්වන්න පුළුවන්. පාවෙනව නම් පාවෙනව පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා භාවනාවේ රූප සංඥා මට්ටමට ගියාට පස්සේ තමයි ධම්මපදයේ පළවෙනි ගාථා දෙක පේන්න පටන් ගන්න. මනෝ උබ්බංගවා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන මනසාචේ පදුට්ඨේන ඒ අනුව තමයි ලෝකේ. අපි හිතන්නේ ලෝක වෙන වෙනස් වෙන නිසා හිත වෙනස් වෙනවා නෑ. හිත වෙනස් වෙනකොට ලෝක වෙනස් වෙනවා. මේ භාවනාව හොඳට යන වෙලාවේ මුළු ලෝකෙම හරීම සුන්දරයි. හරීම ස්තුතිපූර්වකයි. මුදිතාවෙන් පිරීලා. භාවනා වෙලා හිතන රක් වෙලා හිත අශික්ෂිත වුණොත් මුළු ලෝකෙම කැතයි. ඒ නිසා අපි ලෝකේ කියලා දකින්නේ අපේ හිතේම ප්‍රතිබිම්බේ. නමුත් ඒක ඔය සාමාන්‍ය කාම ලෝකේ ඉඳද්දි සාමාන්‍ය රාම සංඥාවෙන් ඉඳද්දි සාමාන්‍ය රූප ලෝකේ ඉඳද්දි රූප සංඥාවෙන් ඉඳද්දි ඒක තේරෙන්නේ නැහැ. රූප සංඥාව ගෙවිගෙන යනකොට පේනවා මේ මනසෙන් හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී ඕන දෙයක් හදලා පෙන්වන්න පුළුවන්. එතකොට මේක හීනයක්ද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. බීලාද නැද්ද කියලා බලන්න. කුඩු ගහලාද නැද්ද කියලා බලන්න. ඒක තමයි අපි කරන වෙරිෆිකේෂන් එක. එහෙම නැත්නම් තමයි අපි කරන ප්‍රත්‍යක්ෂණය. බුද්ධජනස අපිට පෙන්වන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැක්ක. මායාවක් නෙවෙයි. මතයක් නෙවෙයි. මදයක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂණය කර කර බලන්න මේ අපේම කය විවිධ හැඩට Tamanටම පේනවා. ඉතින් ඒකට මේ ඇත්ත තියෙන දේ පේනවද පේන දේ තියෙනවද කියන එකට තන්නේ කර අභියෝගයක් එනවා මේ පේන දේ ඇත්තටම නෑ තියෙන දේ නෙවෙයි පේන්නේ ඒක උඩ යනවා වගේ පේනවනම් පෙන්වන්න පුළුවන් පල්ල ඇහෙනවා වගේ පෙන්වන්න පුළුවන් ඒ නිසා මේ ඇහැ කියන දේ අපි ඇහි බබා වගේ කියලානේ ඇහැට පේන දේ විශ්වාස කරන නමුත් ඒකත් බොරුණා ඒකටත් ඕනේ විකාරයක් කරලා පෙන්වන්න පුළුවන් නම් අපි මොකද්ද අදහන්නේ ඒ නිසා ඒක සාතික් කරන්න තියෙන ක්‍රමය තමයි ඇහෙන් දැක්කත් නැවත නැවත බලන්න කියන්නේ. ඒකට කියනවා අනුපස්සනා කරන්නයි කියන්නේ. බලනකොට පේනවා මේ බලපෙකම ඊගාසරේ බලනකොට නෑ. ඉතින් ඒක නිසා මේක බලනකොට තේනවා මේක මේ විද්‍යාව සහ গুপ্ত ධර්ම දෙක අතර සයන්ස් ඇන් මිස්ටික්ස් දෙක අතර තමයි භාවනාව යන්නේ. හැම වෙලාවෙම නිකන් මිස්ටික් පැත්තක් අල්ලනවා. නැත්නම් ගූඪ පැත්තක් අල්ලනවා. මේ පැත්තෙන් ප්‍රත්‍යක්ෂණය කළ හැකි පැත්තක් අහු වෙනවා. උරගාල බලන්න පුළුවන් පැත්තක් අරගෙන ඒ නිසා කාටවත් මේ දෙක මැදින් යන නිසා මගේ අත්දැකීම කාටවත් දෙන්න බෑ. කාටවත් මයික හොරකම් කරන්නත් බෑ. කාගවත් දැන් මට හොරකම් කරන්නත් බෑ. ඒක කරලම තේරුම් ගන්න ඕනේ මේ විද්‍යාව කෑව අපේ හිත. එයා මේව ඔක්කොම ගුඪ ධර්ම, গুপ্ত ධර්ම කියලා අයින් කරා. විද්‍යාව ගත්තේ ඔපකලා බෙරපුණ හරිය විතරයි. ඒ නිසා අවුරුදු 200ක් අපේ પરම්පරාවල් ඇහැට පේන දේ විතරයි ගන්න. ඇහත් බොරු කියනවනම් විද්‍යාවේදී මේ නැති අතර මේ গুপ্ত පැත්තට ආගම ටිකක් ඉඩ දෙනවා. භාවනාව ඉඩ දෙනවා. ඒ නිසා භාවනාව ඉන්නකොට හැම වෙලාවෙම මත් වෙච්ච ගතියක්, නිදිමත ගතියක්, මේ බලපු දේ වෙන විදිහට පේන ගතියක් කරනවා. ඒක තමයි භාවනා දියුණුව කියලා කියන්නේ. අන්න ඒකට නොසලී යන්න තමයි අපි ශද්ධාව බුද්ධ ධම්ම සංඝ කිරේ ශ්‍රද්ධාව සීලී අරගෙන යන්නේ නිසා ඒකට ඕන දෙයක් නටන්න ඇරලා සද්ධාව බිඳ ගන්න නැතුව ඉදිරියට යන්න. එතකොට මේ গুপ্ত දේවල් සහ ප්‍රත්‍යක්ෂ දේවල් අතර ලොකු වෙනසක් නැති බව නැත්නම් පිස්සෙක් සහ සාමාන්‍ය මිනිහෙක් අතර කිසි වෙනසක් නැහැ. දැනට පිස්සන් කොට ඉන්න උන්ට විතරයි මොලේ තියෙන්නේ. එළියේ ඉන්න ඔක්කොටම පිස්සු කියලා උන් කියනවා. අපි මේ පිස්සු ටිකක් ගත්තලා අරූප ඉස්සයි කියලා කොටුර දාන. ඌ අහන තොට මට මට පිස්ස කියන්නේ තොට තියෙන අයිතිවාසිකම තොටත් පිස්සුනේ. ඒ වගේම මේ මිනි මරුව මේක තුල එක එක මිනි මරුවෙක් කියලා ඌ එල්ලලා මරනවා. කඩප්පුලි නීති. කඩප්පුලි නීති. බුදුන්සේ කද්දාකත් නැනේ කාටවත් දඬුවම් කරන්න කියලාවත් නැහැ. හිතලවත් නැහැ. මොකද උඹ වැරදි කරනකොට උඹට කොහෙත් තියෙන අයිතිවාසිකම දඬුවම් කරන්න. ඉතින් ඒක තේරෙනවා මේ ඇහැ බොරු කියනවා කියන දගෙනකොට. මනස එක එක දේවල් මවනවා. ඉතින් අපි අනුන්ට බැන්නට තමන්ගෙත් එහෙමයි. ඉතින් මේක කවදාද අදහන්නේ අපි? කවදාද මේක මට පාලනය කරන්න බැරි බව තේරෙන්නේ. ඒකට දොර ඇරෙන වෙලාවක. ඉතින් ඕක දිගට කරගන්න පුළුවන් නම් හරි වටිනවා. එතකොට ඕක වෙලබඳ ප්‍රත්‍යක්ෂණයක් එන්න පටන් ගන්නවා. තේරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්සේ ආදුනික යෝගාවචරයේ ලෙස මෙම දින කීපයේදී භාවනා වැඩසටහනට සම්බන්ධ වී භාවනාවක් පුහුණු කරන ආකාරය ආකාරයත් පුහුණු කළ යුතු ආකාරයත් ගැන වැටහීමක් ලබා ගතිමි. මෙතෙක් දැන නොසිටි වැදගත් කරුණු ගණනාවක් ඔබ වහන්සේගේ ධර්මදේශනා තුලින් දැනගත හැකි විය. මින් වඩාත්ම වැදගත් කාරණයක් වන්නේ මුලැමැද අග හඳුනා ගැනීමත්. සක්මන් භාවනාවේදී ඔසවනවා, තබනවා දැනගන්නා හැම අවස්ථාවටම අවස්ථාවම මැද අවස්ථාව බව සවස සක්මන් භාවනාවේදී තේරුම් ගතිමි. ඉන්පසු එහි අග අවස්ථාවත් මුල් අවස්ථාවත් හඳුනා ගැනීමට පහසු විය. මෙසේම පරියංක භාවනාවේදීද ආශ්වාස හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කිරීමේදී මැද සිට අගටත් ඉන්පසු මුල අවස්ථාවත් හඳුනා ගැනීමෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී මුල මැද අග සතිමත්ව කළ හැකි විය. මම මෙම කරුණු තේරුම් ගැනීමේදී අඩුපාඩුවක් වී ඇතනම් කාරණිකව පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වීම සඳහා ප්‍රඥා ලෝකයේ පහළ වේවා. තෙරුවන් සරණයි. ඔය මෙතෙන් අවබෝධ වුණාට පස්සේ මේ ටික කීත හැකි අපේ හිතට කවදාකවත් අරමුණක මුලැමැදාග දිගට බලන්න බෑ. තුම් පොලක බැලපු ටික පූට්ටු කරලා තමයි කතා කරන්නේ. තුන් ස්ථානක මුල හරියට බැලුවොත් අග බලා ගන්න අපිට සිහිපත නැහැ. මැද බැලුවොත් දෙපැත්ත බලන්න සිහිය නැහැ. අග බැලුවොත් මුල මැද පේන්නේ නැහැ. ඉතින් තුන් වෙලාවක බලලා නැවත නැවතත් අනුපස්සනා කරලා අනුමාන ඥාණයෙන් තමයි ලියන්නේ. ඒකට කියනවා ණය විපස්සනාව කියලා. ඒක නිසා කියනවා ඇහැ දැක්කොත් භාවනා කරනකොට ඇහැ බලන විදියෙන් භාවනා කරොත් අපිට රූපේ පේන්නේ නැහැ. රූපේ බලන සිත භාවනා කරොත් ඇහි කෘත්‍ය පේන්නේ නැහැ. මේ දෙක බලන සුළු කෘත්‍ය භාවනා කරොත් විඥානය පහළ නැටි පේන්නේ නැහැ. මේ තුන දිහා බැලුවොත් විතරයි ඔන්න ස්පර්ශය තේරෙන නිසා කවදාකවත් අපිට ස්පර්ශය අවබෝධ කරන්න බෑ. අපිට පුළුවන් ඉන්නේ තුන් තැනකදී ඇහැ බලන අසලෝ බැලීම කරන්න. රූපේ බලන ආසුලෝ බැරිම කරනවා. මේ දෙක එකතු වීම හරහා විඥානේ බලන ආසුලෝ භාවනා කරන්න පුළුවන්. ඉතින් කෝටි ගාණක් බල්ල බල්ල බල්ල තමයි අපිට කියන්න පුළුවන්න්නේ යන්තම් ඇහත් රූපයත් නිසා විඥානේ පහළ වෙනවා කියලා බුදුන් කියපු බණත් එකතු කරලා අනුමාන ඥාණයෙන් තමයි අපි කතා කරන්නේ. මේ භාවනා කරලත් ඉතින් එහෙමනම් අපි මේ ගහපාදීදී කතා කරන දේවල් මොනතරම් පචද මේ ඉදිරියට කිරීමත් අනුමාන ඥානයක් නැතුව කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් එකක් බannකොට අනිත ඔක්කොම පේන්නේ නැතුව යනවා. ඉතින් ඒ නිසා අපි කරන්නේ බල්ලා බල්ලා බල්ලා අතනින් මෙතනින් හම්බෙච්ච කැලරි ටිකක් එකතු කරලා අර බුදුහමර දීපු සිටියමට දාලා ඒ ඒ ඒ පසල් එකට දාලා එහෙම නැත්නම් ඒ ප්‍රහෙලිකාට දාලා හරි දැන් නම් දැක්කා කියලා කීතයි. හැබැයි ඒත් බුදුහමරගේ සහයෝගයෙන් නේද අබුද්ධෝත්පාද කාලවල අපිට කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ බුරුන් පණ්ඩිත ස්වාමීන් කියනවා කවුරු හරි කිව්වොත් එහෙම මට එක දිගට හුස්ම දායක් බලන්න පුළුවන් කියලා ගුරුවරයා හොඳටම දන්නවා පච කියන්නේ කියලා. බලන්න බෑ. ඒ බලන කාලය ඇතුළත ලක්ෂ වාරයක් හිත පිට ගිහිල්ලා ඇවිල්ලා. නමුත් යෝගාචර බොරු කියනවා නෙවෙයි, සම්පප්පලාප නෙවෙයි. එයා දන්නවා ඉස්සර නම් මේකවත් දන්නේ නැතු හිටිය දැන් මේ අස්සස් ප්‍රසස් 10 බලන අතරේ නානා ප්‍රපති වලට හිත යද්දි තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙම ආස්වාසිය දිගට බලන ගතියක් මේ ලෝකේ නැහැ. නිර්මා නිමිත්තක් ගන්න තරම් වෙලාවක් මොකක්වත් තියෙන්නේ නැහැ. අපි කොහොමද දන්නේ ආස්වාසිය කියලා ප්‍රසවාසය කියලා. නිමිත්තක් ගත්තයි කියන්නේම මේත පටලවිල්ල. ඉතින් ඒ ටික මුල් දවසේ කියන්නේ මුල් දවසේ බාහන කරන්න බෑනේ. දුවට බලනකොට පේනවා මේ අපි එකක් බැලුවට ඒක දිගට ගලණයක් බලන්න පුළුවන් ගතියක් බුදු ඇහැට පුළුවන්. සබාසන සකලක්ලේශ දුරු කරපු නිසා. අපේ බුදුහාමරේක බලාපොරොත්තු වෙන්නේත් නැහැ. එනස් කියන පුළුවන් තරම් හම්බ වෙන හම්බ වෙන සතිය පිහිටනකොට නිකන් අකුණු විදුලි ගහන වෙලාවක පාරක් දැක්කා වගේ පෙරෙයි. අකුණු විදුලි ගහන ගහන වෙලාවේ දැකපුවාම වෙනවා මේක උතුර මේක දකුණ කියලා අල්ලන්න පුළුවන්. නමුත් අකුණු විදුලි හිටින්නේ නැහැ ඒක දිගට. අපේ චිත්තක්ෂණය කවදාකවත් හිටින්නේ නැහැ. ඒක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා එimhe හිටින්න ඕනේ නැහැ නිවන් දකින්න. හැබැයි වෙන්නකොටම අකුණු ගහනකොටම බලන්න ඕනේ. බලනකොට වෙනක පාට අඳුරුණා අලක වුණා. ආලෝක වුණා අඳුරුණා. ආයෙත් අකුණ ගන්න ආයෙ වෙන. ඒකෝට දන්නවා මෙන්න පාර මෙන්න පාර නෙවෙයි. ඒකෝට හරි ලයිට් එකක් දැම්මා වගේ පෙන්නුනට එහෙම පේන්නේ නැහැ. ওই ටියුබ් ලයිට් එකකින් දැන් මෙවුවා මේ ෆ්ලොරසන් නෙවෙයි ෆ්ලොරසන් ටියුබ් එකකින් ෆොටෝ එකක් කරන්න බෑනේ කවදාකවත් ෆොටෝ ගහන්න බෑ. මොකද ගොඩ වෙලා කන්දකාරය තියෙන්නේ ෆ්ලෝරසන් ලයිට් එකේ ආලෝකේ විදුලි තියෙන්නේ. මේ මේ සෝඩියම් බල්බ් එකේ ලයිට් ලයිට් එකට දැම්මොත් එළිය එනවා. වස්තුවට ෆොටෝ වැටෙනවා. ෆ්ලෝරසන් ටියුබ් එකේ අපිට පේන එළියක් තියෙනවා. ගැසි ගැසි තියෙන හොඟ වෙලා කන්දකාරය තියෙන්නේ. ඉතින් ෆොටෝ එකව දෙන වෙලාව හොඟ වෙලාට ආලෝකය දෙන වෙලාවක නෙවෙයි වදින්නේ. අන්න ඒ වගේ අපි මේ බලහන හිටියට අපි බබාගේ භාෂාවෙන් කතා කරාට මේ ඇත්තට මෙහෙම අල්ලන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. මේකෙන් හදාගත්ත ප්‍රලාපයක් මේකේ තියෙන්නේ. මේකෙන් මේ කෑලි කෑලියෙන් එකතු වෙලා හදාගත්ත බන්ධ නිබන්ධනයක් මේකේ තියෙන්නේ. ඒක නිබන්ධනයක් බව තේරුම් කරලා දෙන්නයි බුදුහාමරන්න ඕනේ. එහෙම ස්ථිරව දකින්න පුළුවන් දෙයක් මේක නෑ තියෙනව නම් නිවන් දකින්න අනිමිත්තප්පන හිත ශුන්්‍යත කියලා පාරවල් තුනක් කියන්න බෑනේ. නිවන් දකින්න වෙකේ නිමිති ගන්න බෑ කියලා තේරුම් ගත්තේ දාසේ. ශුන්‍යයි මුකුත් නෑ කියලා තේරුම් ගත්තේ. අපි එහෙම නෙවෙයි ඉස්සර බලන්නේ නිමිත්තක් තියෙනවා. නිමිත්ත සංඥාවක් ගන්නවා. ඒව තහවුරු කරගෙන යන්නේ. ඒ තහවුරු කරපු සේරම නිෂ්ප්‍රභා වෙනවා නිවන් දකින්නකොට. ඒව මම හිතන්නේ gedara යන ඉසලව කිව්වහම කචල්යයි කියලා. නැද්ද? ඔය කියන්නේ නැතු හොඳයි. දැන් හම්බෙලා තියෙන උද්‍යප්පේ ඥානේ දැන් වෙලා තියෙන සංකාරූපක ඥානේ කිව්වොත් එහෙම සන්තෝෂෙන් gedara යයි. නැත්නම් හතරවෙනි ධානය හම්බෙලා තියෙනවා. හෙට තුන්වෙනි එක හම්බෙලා කිව්වොත් ඒත් කමන්නේ නැහැ. මොනවා හරි ගෙනියන්න ඕන ගෙනියන්න ඕකේ දෙයක් නැහැ. තියෙනවා කියනකම් තක తీරුයි. තියෙන වගේ පෙනුනට මේක අතගාල බැලුවොත් එහෙම ගන්නෑ. තියෙනවා කියලා සංඥාවෙන් බැලුවට පස්සතෝ නැත්තේ කිංචන. ඇති වගේ පේනවා. ගිහලා බලලා අතගාල බලනකොට මොකුත් නැහැ. ඉතින් ඒ දේ තියෙද්දි කමඩාන් සුද්ධ වෙන්න ඕනනේ. ඒ නිසා කවුරුත් බොරු කියන්නේ නැහැ. කාටත් බරු කියන්න ඕනකමක් නැහැ. නමුත් කතා ශරීරය තුල පෙන්ලා දෙන්න පුළුවන්. ওই විදිහට මුලාන්තක් බැලීමක් කවදාකවත් කරන්න බෑ. අතරින් මෙතනින් ඒවා එකතු කරලා පූට්ටු කරලා තමයි අපි කියන්නේ දැක්කයි කියලා. ඒකත් ලොකු දෙයක්. ඒකත් ලොකු දෙයක්. ඒ නිසා මේ විශ්වාසයෙන් දිගට බලන්න අන්තිමට ලොකු සාංශ පොතේ ලියලා තිනවා මේක භාවනාදී තේරුණාට පස්සේ එදිනදා ජීවිතේ බල්ලෙක් හරකෙක් දැක්කත් ඒකෙවත් මුලැමැදාග නොබලා ඉන්න බැරුව යනවා. අර අර කලාව පුරුදු වෙනවා. මේ දකින්න දේ කොහෙන්ද ආවේ? කොහටද මේක යන්නේ? එතකොට හැම වෙලාවෙම භවනා මනසිකාරය පවතින. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මා ටික කලක සිට මෙම කටයුතු වල නිරත වෙමි. මෑතක සිට ආනාපානයේ සියුම් වනවත් සමගම උඩුකයෙහි කම්පනයක් සිදුවේ. මෙය ඉදිරියට සහ පසුපසට සිදුවන රිද්මයානුකූල චලනයකි. එවිට මා නැවත ආනාපානයේ දෙස බලා සිත යොමු කරමි. පසුගිය දිනවල ලැබුණු කමඨහන් උපදේශ අනුව මා ඊයේ සවස පරියන්කේදී ආනාපානයේ සියුම්ය යාමෙන් පසු ප්‍රකටවන එම සියුම් චලනය කෙරෙහි අරමුණු කරා සතිමත් වීමි. එම චලනයේ ප්‍රකට වී සියුම් විය. ඒ සමග සිරුරේ <coughs> සිරුවේ සිරුරේ අභ්‍යන්තර <coughs> සමාවෙන්න. සිරුරේ අභ්‍යන්තරයේ විවෘත කර ඇතිසේ දර්ශනය විය. එය අරමුණු කළෙමි. එය සියුම්ව නැති වී ගියේය. පළමු චලනය නැවත ප්‍රකට විය. මා ඒ දෙස සතිමත් වීමි. රාග සිටිබිල්ලකින් අවධානය වෙනස් විය. සුළු වේලාවකින් එය පහ විය. එවිටද මාගේ සතිය පළමු චලනය මත පවතින බව දැනුනි. මේ අතර පාදවල සහ තුනටියෙහි දැඩි වේදනාවක් දැනුනි. එය ධාතුල විපර්යාසයක් බව සිතුවෙමි. එය මාගේ පාලනයෙන් තොරව තොර බව වැටහුණි. එම වේදනාව තිබියදී නැවත ආනාපානය මෙනෙහි කළෙමි. ටික වේලාවකින් නැවත පළමු චලනයේ ප්‍රකට විය. එය අරමුණු කරා එය අරමුණු කරා සතිමත් වීමි. මෙලෙස පැයක් පරයන්කෙහි සිටියෙමි. ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේගේ ප්‍රඥාව වර්ධනය වී මේ භවයේදීම නිර්වාණයට පැමිණේවා. පළවෙනි වාක්‍ය තුන කියවන්න ආයතනේ මා ටික කලක සිට මෙම කටයුතු වල නිරත වෙමි. මෑතක සිට ආනාපානයේ සියුම් වනවත් සමගම උඩුකයෙහි කම්පනයක් සිදුවේ. මේ ඉදිරියට සහ පසුපසට සිදුවන රිද්මයානුකූල චලනයකි. එවිට මා තුනයි. එතකොට මේකේ අපිට කය නිශ්චලව තියෙනවා පේන්නේ, චංචල වෙනවා පේනවා. ගැස්සෙනවා පේනවා. ඒ කියන්නේ අපිට පේන්නේ කෙලෙස් විතරයි. හිත යම් වෙලාවක හිත පිහිටලා, හදියට පිහිටලා තියෙන එක පේන්නේ නැතුව නෙවෙයි. අත්විඳින්න නැතුවනේ වැ ලිය වෙන්නෙම නෑ අපේ පෑන් වලින්. පෑනේ ලිය වෙන්නේ වැනෙනවා නම් ලිය වෙනවා. හෙල්ලෙනවා නම් ලිය වෙනවා. විකෘතියක් නම් ලිය වෙනවා. ප්‍රകൃතිය ඒක කිවයුත්තක් වශයෙන් තේරෙන්නේ. ඒක සත්‍යයක් වශයෙන් අපට වැටහෙන්නේ ඉතින් කවදද අපි මේ විකෘති විපස්සට දාලා ප්‍රകൃතිය කියන්නේ මම හිතගෙන මට නොසලී හොඳට කලකිලින් තියාගෙන මෙච්චර උස්ම ගන්න ගන්න පුළුවන් වුණා. ඒක ඒකේ කතාවට ඇත්තෙම නෑ. ඒක තමයි වැදගත්ම දේ. තමයි රචනෙ පටන් ගන්න ඕනේ තැන. දැන් මෙතන පටන් ගන්නෙ වෙනෙන්න පටන් ගත්ත තැන ඉඳලා. කම්පන වෙන්න පටන් ගත්ත තැන ඉඳලා. ගැස්සෙන්න පටන් ගත්ත තැන ඉඳලා. ඉතින් අපි කාටද සාදර වෙලා තියෙන්නේ කියලා බලන්න. කුසලයටද අකුසලයටද කියලා. ඉතින් මෙහෙම කරලා කරලා ගිහලා පැත්තකදී කියන්න වෙනවා ඒව වෙනවා. ඕක නෙවෙයි භාවනා. කියන්නේ භාවනාවේ බලපුවම ওই අතරමැද නොසැලෙන වෙලාවක් තියෙනවා. අන්න ඒක 100%ක්ම දාලා විස්තර කරන්න කිව්වනම් ඔන්න නිවනට ආශිර්වාද වෙනවා. නිවනට ආවැඩුව වෙනවා. නිවනට සමාදන් වුණා වෙනවා. දැන් කරලා තියෙන්නේ හෙල්ලන දේවල්, කම්පන වෙන දේවල්, චංචල වෙන දේවල් රචනෙ පුරවනවා. ඉතින් මේවට Nobel Prize දෙනවා, මැග්සේසේ සම්මාන දෙනවා. හරිනම් බෙල් එක තියෙන ප්‍රශ්නයක් තෑග්ගක් දෙන්න වෙන Nobel නෙවෙයි. බෙල් එක තියෙන එකක් දෙන්න හිතෙනවා. මේ අද පිස්සු හැදිලා තියෙන හැටි මේ කොච්චරලා භාවනා කරත් හරියක එක ලියන්නෙම නැහැ. වැරදිච්චේවයි පරිදිච්චේවයි රචනෙ පටන් ගන්න මේ ඉතින් ඒ නිසා අපි සමාදා වෙන්නෙම ඒක තමයි පුත්තජනයේ ගැහැටි භාවනාදී පේන වෙලාවක එම කියා ගන්න බැරි අඳුන අම අරමුණු කරන්න බැරි අවබෝධ කර ගන්න බැරි නිශ්චලකමක් තියෙනවා ඒක කියන්න බෑ මම පිළිගන්නවා ඒකට අනුග්‍රහ කරන තාක්කල් ඒකට ප්‍රමෝද වෙන තාක්කල් ඒකට මුල් තැන දෙන සාක්කල් නිවන් දකින්න හම්බෙන්නේ. ඒ දකින්නම කම්පන වෙච්චව චංචල වෙච්චව ඒ නිසා හොඳට තේරුම් ගන්න මේව ASCII මේ කම්පන චංචල දෙකක් මැද තියෙන අර චිත්තක්ෂණය බැරි වුණාට කමන්නේ බබාගේ භාෂාවෙන් හරි ලියන්න ඕන. එහෙම නැත්නම් මෙන්න මෙච්චර වෙලා මම නිශ්චලව හිටියට පස්සේ මට මේ විකෘති කම්පන චංචල පහළ වුණේ කියලා දකින්න පටන් ගත්ත දවසේ පේනවා. නිවන තිබුණට නැහැ යට අපි දඹදිව යනවා. නිවන් ලබන්න. එහෙම නැත්නම් තාවතිස දිවි ලෝකයන් නිවන් ලබන්න. මෛත්‍රී බුදු අමර වෙනකන් එනවා. නිවන් ලබන්න. ඉතින් පරණ කතාවක් තියෙනවා මේ සොල්ලාදියෙකුට පදක්කමක් හම්බ වෙනවා නලල් පටියක්. ඉතින් එයාට ඒක ලොකු දෙයක් හැම වෙලාවෙම පළඳගෙන තමයි යන්නේ. ඉතින් ආදිසිය දවසක මනුස්සයට රාජසභාවෙන් පණිඩක් එනවා රාජික උත්සවයකට නිලඳුව සැරසලා එන්නේ කියලා. ඉතින් මිනිහා කලබල වෙලා අඳින ගමන් බලනෝන නලල් පටිය නැති වෙනවා. මේ ගෑනින කතා කරලා යෝධිය බලපංකෝ මේ මේ නලල්පටිය නැතේ ඊට පස්සේ ගෝ ඔයා ගෙව කවුරුත් අත ගන්න යප්ප උත්තර නැති බලන්න මම මේ හාල් කරනවා කිය. නෑ නෑ නෑ තෝගේ දරුවෝ ටික තමයි මේ තීරම කරන්නේ උන් කොක්කොම අතුරනවා කියලා මේකට හොන්තරම තද වෙලා ඉතින් බබාලා යුව ගන්නෑ බය වෙන්න පුතේ නැති කියලා. දැන් මූට තරහ යනවා ගෑණි එන්නේ නැහැ කියලා. දැන් ගෑණි දැනගන්නවා දැන් වලියක් යන්න හදන කියලා ගෑණි ළඟට යනකොට නලල්පටිය නලලේ. දැන් ඊට පස්සේ ගෑණි බය වෙනවා. දැන් මේක පෙන්නොත් මේ මූට තද වෙනවනේ. ගෑණි කරන්නේ ලොකු කණ්ණාඩියක් ගෙනලා අල්ලනවා. දැන් අරුට ගහන්න බෑනේ. Tamanne තගතිරු. නලල් බටිය එකයි තියෙන්නේ. ඒක නලලේ දැම්මට පස්සේ කොහේ හෙව්වත් හම්බ වෙනවා ඊට පස්සේ ආයේ. දෙකක් තිබ්බනම් හම්බෙන්න ඉඩ තිබුණා. ඒ නිසා නිවන මෙතන තියාගෙන, නහයට තියාගෙන හැම තැනම හොයනවා. ඉතින් හොයනකොට හම්බෙන්නේ මේක නෙවෙයි වෙන එකක්. කම්පන චංචල හම්බ වෙනවා. නිවනදී හොඳට බලන්න මොනම කම්පනයක් කරන්න චංචලයකුත් නෑ කියා පහන්නෙත් නෑ. ඒක තියෙනවා. පටන් ගන්න දවසේ ඉඳලා තියලා තියෙනවා. පේන්නම විකෘති ටික තමයි. මෙතෙන්ද ගන්න ඔය ඔය විකෘති ටික හෝ ප්‍රකාශ කරන්න දවස් කීයක් ගියාද කියලා බලන්න. මෙහෙමයි මට වෙන්නේ. මම මම කියන්නේ පිස්සෙක්, මං කියන්නේ පිහාට්ටෙක්. මම මට මේ බවට ගන්න අපි දවස් කීයක් ගත කරන්න ඕනද කියලා. මෙහෙමත් නැතුව දවසේ පිස්සු කෙලින වෙලාවක කොහොම හිටියේ? අපි කියන දේවල් බුදුහාමුදුරන්ට ඇහෙනකොට බුදුහාමුදුර කොහොම කල්පනා කරාවිද? තීනෝණක් ඇති කෙනෙකුට ඇහුනොත් අපි නම් මේ ඔප දාලා කට උල් කර කර කියලා දෙනවා. ඉතින් අර මනුස්සයා බලනවා මේ මාස කිසි දවසක පදනමට සාපේක්ෂව මූල මූල තත්ත්වයට සාපේක්ෂව කතා කරන්න දන්නේ නැහැ. තමන් වැදගත් කියලා හිතපො තමන්ට කිප්පිච්ච දේවල් තමන් ඇවිසිච්ච දේවල් ඔබදම දම කියනවා ඒකෙන් අනිවාර්යයෙන්ම සත්‍ය මොහ වෙනවනේ ඒ නිසා අපි ඇති දෙයක් කියන්න ඒකෙන් තමයි කතාව ගෙතෙන්නේ නමුත් ඒ අතරමැද බලන්න මේ යටින් යන තේමාවක් තියෙනවා මේ මොනම නමකටවත් අහුවෙන්නේ නැති මේ කම්පන දෙකක් මැද තියෙන නිශ්චලකම එනතන් කලබල වෙන්නේ ඉස්සෙල්ලා හිතේ තිබුණු නිශ්චල ගතිය කියන එක ඒක වචන වලට දාන්න බැරි බව හැබැයි පිළිගන්නවා. එහෙනම් ඒක කියවෙනකම් නලල් පටේ ඔය නල්ලේ දාගෙන කවුරු රැවිලා පෙන්නනකම් බොය හිව්වට ඔක නලලේ දාගෙන ඉන්නේ කියලා අවබෝධයට අහු වෙන්නේ නැහැ මොකද මේ මට සමාජලාට කණ්ණාඩි දෙක දා ගන්නවා නලලේ. ඉතින් නලලේ දාලා හොයන්න පටන් අරගත්තොත් අර අහල පාලින ආම්සු කෙනෙක් ඇවිල්ලා hina වෙනකම් මට තේරෙන්නේ නැහැ මේ මොකද වෙලා තියෙන්නේ මොකද මේකේ නලලේ තියෙනකොට පේන්නේ දැනෙන්නේ නැහැ ඒක. ඒ එළිය තිබ්බනම් පේනවා දැන් නලලේ දාගන්නේ හොයන්නේ. ඔක්කොටම වයර් මාරු වෙලා ඉන්නේ. මේ නසනායට නිවන තියෙන. අපි දඹදිව යනවා. වටවන්දනාව යනවා. බෝධි වටේ කැරකෙන. අර බල්ලවලි ගැල්ලන්ට කැරකෙනවා. ඉතින් බැලු කොච්චර ඇල්ලුවත් අහුවෙන්නේ නැහැ නේ. මොකද මේක මේ නහයට තියෙන එක කොහෙ හොයන්නේ. ඉතින් උකට බුදු කෙනෙක් ආවට පස්සේ බුදුහාමර නානා උපක්‍රම පෙන්නනවා. වතුර පොඩ්ඩක් බිල බලපන්. කණ්ණාඩියකින් බලපන්. ඔන්න එදාට තේරෙනවා මේ නල්ලේ දාගෙන හොයන්නේ කියලා. ඒ වගේ මේ කලබල වෙන්නේ ඉස්සලා මේ ප්‍රകൃතිය පොඩ්ඩක් බලන්න. මොනවත් දැනෙන්නේ නැති වෙලාවේ හුස්ම හොඳට යන වෙලාවේ මේක කියන්න හිත දෙන්නේ නැති බලන්න දෙන්නේ නැති හැටි බලන්න. අපි උත්සාහ කරන්නේම විකෘතියක්. ඒකට විකෘති ලැබෙනවා. ප්‍රകൃතිය බලන්න කොච්චරක් අපි දකින්නේ විකෘතියේ කියලා කවුරුහරි අපිට ඒ ගුණවතෙක් සිල්ලතෙක් කියලා කියලා දෙන්නේ නැහැ. උඹලට පේන විකෘතියක්. ඔක බලවන්. ඔය මැද හැමතැනම ප්‍රകൃතිය තියෙනවා. ඒක නොබලන්නයි හිත ඇදිලා තියෙන්නේ. නොබලන්නයි ඉන්ද්‍රිය ඇදිලා තියෙන්නේ. ඔය ප්‍රകൃතිය හරහා විකෘතිය දකින්න ගිය දවසේ බාලමහලු වෙනසක් නැහැ. ඕන කෙනෙකුට දකින්න පුළුවන් ඒක. ඒක නිසා ඒ ඒ විප්ලවීය දර්ශනය ඒ කියන රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා මේකට කියන්නේ මේකට යෝන්සුමංස්කාරය කියලා කියන්නේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉවරයි. කවි දෙකක් තියෙනවා කියවන්නද? මම ළඟ තියෙනවා මේ ප්‍රකාශයක් අර බලංගොඩ ළමයා කමටහනක් ක්ලියර් වෙලා තියෙනවා. මේ නාකින්ද තේරෙන්න වෙන මේ කියන්න බෑ. මම උඩහදිත් කියවලා බලලා තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සිතුවා එක දවසක් අවදි වූ වේලාව සිට පාසල් නිමවි ගෙදර එනතුරු මම කරන සෑම කටයුත්තකදීම සතිය පිහිටුවාගෙන කයත් සමග යාළු වෙලා ඒ දවස ගත කිරීමට. ඒ අනුව 2018 3.7 වෙනි දින දින සතියෙන් දවස ගත කළ අයුරුයි මේ. උදේ 5:30ට මම අවදි වුනිමි. මම දැන් මෙතන යන අරමුණින් සතිමත් වී පරයන්ක භාවනාවේ යෙදුනිමි. මම දත් මදින වේලාව මුහුණ සේදීම සතියෙන් කෙලිමි. දත් මදින විට සෙමින් මදින විට ශබ්දයේද වේගයෙන් මදින විට නැගෙන ශබ්දයේද වෙනස්කම් දැනුනි. අම්මා මගේ කොණ්ඩයේ ගොතන වේලාව මම ඇස් දෙක පියාගෙන හුස්ම දෙස බැලුවෙමි. ආශ්වාසය දීර්ඝවත් ප්‍රශ්වාසය කෙටි ලෙසත් දැනුනි. ආශ්වාසය ප්‍රශ්වාසය නාසයේ උඩ කෙළවරත් පහලත් වදින බව දැනුනි. අම්මා හරි කියලා කියන විට මම සතියෙන් මිදුනිමි. මල් වට්ටියට මල් කඩන අතරතුර අම්මා මට බත් කැව්වා. මල් වට්ටියට සමන් පිච්ච මල් කැඩුවෙමි. සෑම මලකම පෙති සමාන නොවිය. පෙති 7ක් හෝ 8ක් බැගින් තිබුණි. මල් අසුරන අතරතුර මම බත් කටවල් 4ක් කෑවෙමි. මම පාසල් යෑමට අම්මගේ දෙපා වැන්දෙමි. අම්මා මාගේ මුහුණ සිමින විට ඇයගේ දෙයත්වල සිසිල් බව බවත් අම්මාගේ මුවේ උණුසුම් බවත් මට මුවට දැනුනි. වෙනදා මට එය නොදැනුනි. මම ගෙදර සිට වාහනයට නගින්නට යන විට ගමන් කරන පියවර ගණන් කර ගියෙමි. වාහනයට නගින විට පියවර 31ක් ලෙස ගෙනුනි. නිවසේ සිට පාසලට යන තෙක් මාර්ගයේ ඇති වංගු ගණන සිහියෙන් යුතුවම ගණන් කෙලිමි. වංගු 27ක් විය. පාසල ළඟදී වාහනය නතර කෙරුණි. ගේට්ටුව ළඟ සිට වෙනදා යාළුවොත් එක්ක දුවනවා දුවගෙන ගියත් අද දින මා ඉතාමත් සැහැල්ලුවෙන් ඇවිදිනවා කියන අරමුණින් පියවර ගණන් කර ගියෙමි. පන්තියට ඇතුල් වන විට පියවර ගණන 51කි. උදේ රැස්වීමට සක්මන වම දකුණ වශයෙන් ගියමි. උගන්වන විෂය කරුණු සෙල්ලම් කරන වේලාව සතියෙන්ම කළෙමි. පාසල නිමවීමට සීනුව නාද විය. වෙනදා ගේට්ටුව ළඟ තරඟයට දිවීම වෙනුවට සතිය පිහිටුවාගෙන නැවතත් පියවර ගණන් කරමින් වාහනයට නැග්ගෙමි. පුදුමයකි. උදේ ගමන් කළ පියවරවල ප්‍රමාණය එක හා සමාන විය. ගෙදරට පා තැබූ විට වෙනදා තිබූ වෙහෙස පීඩාව වෙනුවට ඊටමත් සැහැල්ලු බවක් දැනුණා. මම කාමරයට ගොස් මාගේ සපත්තු ගලවා මේස් ඉවත් කර දෙපා පොළවට තද කෙලෙමි. දහඩිය දමා තිබූ දෙපාවල දෙපාවලට පොළවේ ස්පර්ශය ඊතා සිසිල් බවක් දැනුනි. මම නැගිට කාමරය තුල තුලම එහා මෙහා සක්මන් කෙලෙමි. දෙපතුල් වලට ඊටමත් සිසිල් බවක් මුල් පියවර තුල තිබුණත් ටික ටික පතුල්වලට උණුසුම දැනෙන්නට විය. අම්මා මට බත් කවන විට බත් කටවල් වල වෙනදා නොතිබුණු ලුණු රස, ඇඹුල් රස, කිරි රස මට හොඳින් දැනුනි. අවසාන බත්කට මම ගොඩක් වෙලා සපමින් එහි රසයේ අවසානයේ තෙක් බැලුවෙමි. එහි අවසානයේ පැණි රස බව දැනුණා. එවිට මට මතකයට ආවේ විද්‍යා පාඩමයි. බත්වල වැඩිපුර ඇත්තේ පිෂ්ඨයේ බවත්, එහි සීනි ප්‍රමාණය වැඩි බවත්ය. ඒ නිසා මට පැණි රස දැනුනි. මාගේ සිතේ සැහැල්ලු බව මනස ප්‍රබෝධමත් කළා. මම ඒ කළ හැම වැඩක්ම සමගම යාළු වෙලා ඒ දේවල් කළා. පිටතින් එන බාධා බාධාවක් කියලා හිතුවේ නෑ. බාධාවක් වගේ එනකොට මම සතිමත් බව ශක්තිමත් කර ගන්නා ගත්තා. මෙමගින් මා දැනුවත් වූයේ ඕනම වෙලාවක් ඕනම අවස්ථාවක ඕනම වැඩක් කරන වෙලාවේදී සතිමත් විය හැකියි. හැකිය. අවශ්‍ය වන්නේ මම දැන් මෙතන යන අරමුණින් සතිමත් වී සිහියත් නුවණත් වීරියත් පමණක් බවය. තේරුවන් සරණයි. මට සතිමත් බව කියා දුන් ඔබ වහන්සේට ගොඩක් පිං දීර්ඝායුෂ වේවා. හිමංසා දෙව්මිනී 8 වසර. මෙයාට ධම්මවිහාරය ආමතුරු බලංගොඩ ගියාට පස්සේ ළමෙක් කියපු লীලා දීපු කතාවක්. ඉතින් බලන්න කොච්චර ලස්සන වැඩක් භාවනා කරනවා කියන්නේ කියලා. මේ හිතකමනාප කරන්නවත් අර කුණේ නෑ මේ කුණේවත් මොකුත්ම කියන දෙයක් නෑ. වෙච්ච දේ කියනවා. ඉතින් මිලා තියෙන්නේ මේගොල්ලෝ අටවසරේ නොවන එක තමයි ප්‍රශ්නේ. අටවසරට කියන්නේ ඔක් කියලා දැන් ලේසි. දැන් අහනවා උද්‍යප්ප ඥානෙ කොහෙද තියෙන කියලා අහනවා, බංග ඥානෙ කොහෙද තියෙන කියලා අහනවා, සංකාරුපික ඥානෙ තියෙන කියලා අහනවා. මේ සමතේද මේ විපස්සනාද ඉස්සරහට දෙන්නේ පස්සට එන්නේ මොකක්වත්ම නැහැනේ. බත් කනකොට බත් කටවල් මෙච්චරයි. ඉතින් මේ වගේ සරල ක්‍රමයකට දාගත්තා නම් භාවනාව මම දන්නවා මේ අවුරුදු 40ක් කරලා මම මේ කියන්නේ. මුල් කාලේ මටත් ඒ තරම් කලීලියක් තිබුණේ නැහැ. මේ ධම්මවිහාරයේ ආමතු අපේ සම්මන්ත්‍රණයට මේ ලියුම ඉදිරිපත් කර ආමතුරු හිටියා. ඒ ශාන්සේ කියනවා මේ ළමේ භාවනා කරනකොට මෝඩ කර්මස්ථානාචාරිවරයෙක් උපදෙස් දෙන්න කිව්වොත් මොකන මොනවා වෙයිද කියලා. මේ ළමගේ මට්ටමට භාවනා දියුණු වෙච්ච නැති ඔලොමලේ ගිහිල්ලා මේක කතා කරන්න ගත්තොත් මේ ළමයට මොනවක් උගන්වයිද? ළමයා ඉන්නේ මේ ඔක්කොටම ඉන්නට වඩා බොහොම වෙනස් තැනක. ඉතින් මං කෝ නෑ නෑ මේ මේවා භාවනාවට ප්‍රශ්න නෙමෙයි භාවනාවට උත්තර. අපි අපි ළඟ ඉන්න පොඩි ළමයි අපිට බොහොම දියුණුයි. මොකද ඒගොල්ලෝ කල්පනා කරන්නේ කීෙන්ද කරනවා. මම දැන් මෙතන කිව්වොත් එහෙම ඉතින් අපි කට්ටිය අහනවා මම දැන් මෙතන කියන්නේ කොතනින්ද කරනද කියලා මම දැන් මෙතන කරන කියලා ඔන්න වෙන ප්‍රශ්නයක් අහනවා. මම කියන එක සක්කාය දිට්ඨියද නැද්ද? පොඩි උන්නේ ඒ පටලවිල්ල නැහැ. අනිත් එක මේ කතෝලික අයටත් නැහැ. මුස්ලිම් මිනිසුන්ටත් නැහැ. කාට හරි අපි එහෙම අපි ළඟට එන්නේ නැහැ. මොකද හේතුව මේ අපි යක්කු වගේ ඉන්නේ පේන්නේ. නමුත් අන්‍යාගම කෙනෙකුට දුන්නා නම් ඔය අපිට තියෙන ප්‍රශ්න මොකක්වත්ම නැහැ. තියෙන මෙච්චර සරලයි ඉන්නේ මේ හුස්ම ගන්නවා කියන එකට ඕකට PhD ගන්න ඕනේ. ඉපදී දවසල ගන්න හුස්මනේ. බලලා කියපමුනේ මොකද්ද කියලා. බත් කටක් කනකොට හුස්ම ගන්න. දත් මදිනකොට හයියෙන් දත් මදිනකොට එහෙම දත් මදිනකොට මෙච්චරයි. ඉතින් මම මේ ලියුම හැම තැනම දැන් කියවුණා. ඊයේ ඊයේ ගියාට පස්සේ කිව්වා රාජාංගනේ ළමේ දවස් 10 භාවනා කරුණාට පස්සේ අවුරුදු 14ක ළමයි. ඒ වොයිස් කට් එක අරගෙන මේ මෑනියු මට දාලා පෙන්නනවා මෙන්න ස්වාමීන් වහන්සේ බලන්න පොඩි ළමෙක් භාවනා කරනවා මම පොඩ්ඩක් හිටපන් මේකත් කියවලා බලපන් කියලා. අපිට පොඩි උන්ට වඳින්න වෙනවා. මොකද පටලවා ගන්න නැතුව ඒ ළමයි අවංකව කියන එක අවංකව අහන එක අහලා කරන එක කරලා කියන එක ගිරවෙක් කතා කරනවා. ඒ නිසා පුළුවන් තරම් අහිංසක වෙන්න, පුළුවන් තරම් නිහතමානී වෙන්න, පුළුවන් තරම් ආධුනික මනසක් ඇති කරගන්න. එතකොට අපි නිවන් දැකලා වගේ ඉන්නේ නිවන් දැකලා වගේ ඒක දන්නේ නැතුව මේ මොකද්ද එකක් බලාපොරොත්තු. ඒ කිය ඒ තාක්කල් අපි පේන දේ පේන හැටියට කියා ගන්න බෑ. දැන් කවි දෙක අහමු. පැදියට නගා සිටුවිල්ලක් කියන්නම් දෙපා නැමද අවසර මා පතන්නම් සදහම් දෙස දෙසා වැඩියා හැම දිනක සැකදුරු කළා අප සැමගීම සිතක නැවතත් මෙහි එනවා ඉඩලද හැම විටක නැති කරගන්න හැකි වේවා සසර දුක අපසිත පහන් විය දැක නිසරණ අරණ බවුන් වඩා සිත කෙලිසුන් දුරු කරන නිසිමග පෙන්වමින් අපහද තුටු කරන සමිඳුට ලැබේවා අජරාමර නිවන සාදු සාදු සාදු තව එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ අනේ ලියුපේ කනට කියන්නේ මොකෝ ඒ කතාවක් ලියුපේ ගන්න ලියුපේ කන කියන්නේ මේ නියම් ගෝච්චි පාරේ බස් එකක් කරා යනවා වගේ දඩම මේ අනේ නෑ කියලා දුන්නේ ඉතින් නෑ මං කියන්න ඉල්ලන්න කොහොමද එපාලු කියවන්නේ නෑ කැමති නැද? අල්ල අල්ල ගන්න බැරි ලිප් එක. ඒක නිදුන්නේ. එපාද? වෙන කවුරු හරි කවි කටහඬ හොඳ කෙනෙක් කවුද? <laughs> මම මෙච්චර දවසක් කියවලා අද එපා කියනවනේ. එනදි කරන්න දෙයක් නැ කියෝ මිතු මොනවද? කවුරු කවුරුකත් නැන්ද? තණ්හා ආශා ලොව පොඩි බැඳිගත් කලෙක සැමටම මහඟු වූ ඔසුවක් නොම දැනුණ සතිය ඉගෙනගත් කල මා පෙර දිනෙක දිවියේ අරුම පෙරලිය විය නොසිතු ලෙස දුක් ගැන විලි කම්පාවලට සිත දොරගුළු වැටිලා ඊයේ හා හෙටට දැන් දැන් පසුබට වීලා ලෝවක හිස්වදන් සිත අමතක කරලා කයට බැසගනී හුදුනුවණක් නිවනක් සොයලා හිමියනි ඔබට කවිපද මා තනන්නට තැත් නොකෙලෙමි එය මට එය මට අසීරුවක්මය නිවනට මඟ පහදා සිහිනද කරන කල සිහනද කරන කල කතරම් කවිලියා ඔබ වෙත පුදන්නේද සමහට එක ලෙස බව බවුන් වඩන්න හිමියනි ඔබේ වීරිය නිරතුරු දුටින සැකසංකා දුරු කොට නිසිදම් දෙසන මිහිපෙට පහළ වූ සඟරුවනකි අමිල හිමිදම් මසා මහදන සඳහන් වන්නේ හිමි අදිටනින් සතිපාසල අතු විහිදෙන්නේ හිමි බල මහිමෙන් සෙනසුන බබලන්නේ හිමි ගුණ අපමණයි කෙලසද පවසන්නේ ගැඹුරු දහම සරලව පහදා දෙන්න සුන්දර නිදසුණක් හිමි නිතරම යොදන මුවගට සිනාවක් ගත්තා සියලු දෙන හිමිනෙන බලය හා දස්කම් ඉමහත්ය මායාවන් පසුපස දුවනා ලොවක පිවිතුරු බුදු දහම ඉස්මතු කරගන්න උතුම් කලන මිතුරකි අප ඇසුරට ලැබුණ පසඟ පිහිටා වඳිමි වඳිනෙමි සම්මිඳුනු නිබඳ සාදු සාදු සාදු පෙරවන් සරණයි උපේක්ෂා මම උපේක්ෂා නේ <laughs> හොඳයි දැන් දැන් ඉවර කරන එකයි තියෙන්නේ. අපේ 173 වැඩ වැඩමුළුව අවසන් වෙන්න යන්නේ. අවසන සම්නිටුහන් කරන්නට මම පුංචි කතා කීපයක් ලෑස්ති කරලා තියෙනවා. පළමුවෙන්ම ස්වාමින් වහන්සේ නමකගෙන් සෝ අපේ ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවපූර්වකව යමක් කියන්නට Pas गौरवीय කම්මඨාචාර උඩීරිගම ධම්මජීව සාමණේන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන්ද සිල්මෑණිවරුන්ගෙන්ද ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුන්ගෙන්ද අවසරයි දුර්ලභ වූ බුද්ධෝත්පාදයක් ලැබපු දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු දුර්ලභ වූ ඥාන සම්පත්තියක් ලැබපු බෞද්ධය හැටියට ගිහි පැවිදි අප සියලු දෙනාම භාග්‍යවන්ත වෙනවා. ඇත්තටම බුදුරණන්සේගේ මූලික ඉගැන්වීම බුදුදහමේ තියෙන හදවත වෙන එහෙම නැත්නම් කිව්වොත් බුදුරණාහන්සේ ඒ කියන්නේ මෙලව යහපත පරලෝසු සුගතිය නිවන පිණිස හේතු වෙන ඒ දොර ඇරගන්න යතුර හැටියට පෙන්වා දෙන්න පුළුවන් මේ සතිමත් භව නැත්නම් මේ මොහොතේ ඉඳීම නැත්නම් මේ වර්තමානයේ ජීවත් වීම කියන එක ඇත්තරම පුරුදු පුහුණු වීම සඳහා මේ වැඩමුළු වලින් බොහෝ ප්‍රායෝගික විදියට ස්වාමිනාංශයේ මේ හතුරවන වැඩපිළිවෙල ඉතාම චමත්කාර ජනකයි. මේ සරල දේ ඇත්තටම ස්වාමිනාංශයේ කියන වගේ අපි කවුරුත් ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ සංකීර්ණ කරගෙන. ඉතින් ඒ සංකීර්ණ ස්වභාවයෙන්මයි මේ ධර්මයත් අල්ලන්න අපි උත්සාහවත් වෙන්නේ. ඒ නිසා අපිට බොහෝ දුර ගිහින් තමයි අන්තිමට තමයි අපි සරලත්වයට එන්නේ. ඉතින් අර අද ඒ අර පුංචි දරුවෙක්ගේ කතා ප්‍රවෘත්තියෙන් ඒක හොඳට පේනවා. අපේ ඇත්තට මේ හිතේ කුණු ගොඩවල් ගොඩක් ගොඩ ගැහෙන්න ඉස්සල්ලා මේ ධර්මයේ මාර්ගයට පැමිණෙන්න පුළුවන් නම් ලොකු භාගයක් ඇත්තටම. ඒ නිසා මේ පින්වතුමුත් විශේෂයෙන් තමන්ගේ දුවදරුවන්ව පුළුවන් තරම් පුංචි කාලෙම මේ ධම්ම මාර්ගයට යොමු කරන්න ඒක තමයි තියෙන වටිනාකම. ඉතින් දැන් බැලුවොත් සතර සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම දේශනා කරන කියන්නේ තියෙන මේ ආනිසංස සඳහන් වෙනවා. ඒ කායනෝයම් බික්වේ මග්ගෝ සත්තානං විසුද්ධිය සත්‍යයන්ගේ විසුද්ධිය පිරිසුදු භාවයේ පිණිසත් ශෝක පරිද්දවාණං සමතික්කමාය ශෝක පරිද්දේවයන් සමනය කරගන්නත් දුක්ඛ දුම්මනාසානං අත්ංගමය දුක් දුම්නස් වලින් අත මිදෙන්නත් ඥායස අධිගමාය නිවන සාක්ෂාත් කරගෙන කියන්නේ නුවණ වැඩෙන්න නැත්නම් ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන්නත් නිබ්බානස සච්ච කිරියාය චත්තාරෝ සතිපට්ඨානා කියලා එතනින් ආංශංශ කියවෙලා මොකද්ද පුරාවට මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පුරාවටම තියෙන්නේ පජානාති සම්පජාඤ්ඤකාරී හෝති කියමින් කියමින් නිරන්තරයෙන්ම බුදුරණවහන්සේ හේතු ගන්නන්න උත්සාහ කරන්නේ නිරන්තරයෙන්ම මේ මොහොතේ රැඳී සිටින්න කියන එක මේ මොහොතේට අවදිමත් භාවයේ ඇති කරගන්න කියන එක. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කිව්වොත් අපි ඒ කියන්නේ මේ මොහොතේ ජීවත් වීම කියන එක. නමුත් අපි සත්‍ය සෑම සත්‍යයකම ජීවත් වෙන්නේ අතීතය අනාගතය නැත්නම් වෙනත් විකාර ලෝකෙක. ඉතින් බුදු කෙනෙක්ම ලෝකයට පහළ වෙලා මේ පෙන්වා දෙන්න වෙනවා මේ මෙලව යහපතට පරලෝ සුගතිර නිවන පිණිස හේතු වෙන මේ දොරේ යතුරු හැටියට තියෙන මේ සති සම්පජඤ්ඤය තමයි බුදු කෙනෙක් පහළලා පෙන්ලා දෙන මූලිකම ක්‍රමවේදය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තියෙන මූලිකම දේ. ඉතින් ඒ පිළිබඳව විශ්වාසයක් ඇත්තරම අපේ බොහෝ අයට නෑ ඇත්තරම ස්වාමීන් වහන්සේ කියන වගේ අපිට ඒ ඒ පිළිබඳව විශ්වාසය නෑ. මේ විශ්වාසය Tamanට ඇත්තරම ඇති වෙච්ච දවසට තමයි ලොකු සැහැල්ලුවක් සැනසීමක් ඇති වෙන්නේ ඒ වගේම මේ කරන වැඩපිළිවෙල කරන වැඩපිළිවෙලේ ඉදිරි ප්‍රගමනයක් සිද්ධ වෙන්නේ එදා ඉඳලා තමයි. ඒ නිසා මේ විශ්වාසය කියනක ඇති කරගන්න මේ විශ්වාසය ඇති වෙන්නේ ඇත්තටම තමන්ගේ මේ පුහුණුව තුළින්මයි ඒ වගේම ඒකට අනුග්‍රහ කරෙන්න ඕනේ මේ වගේ ස්වාමීන් වහන්සේ දේශනා කරන වගේ ධර්ම දේශනා ඇසීම තුළින් ඉතින් එතකොට තමයි අපිට නැවත නැවත මේ කටයුත්ත දිරිගන්වමින් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සමහරු මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ මේ මුල්ම අවස්ථාව හැටියට. ඉතින් මේක නොකඩවා ඉදිරියටත් කරගෙන යන්න ඒක තමයි ඇත්තටම ස්වාමීන් වහන්සේට කරන මම දක්න ගෞරව වෙන්නේත් ඒ වගේම ශාසනයට කරන ගෞරවයක් වෙන්නේත් නමුත් අපි බොහෝ දෙනා ගිහිය වගේම පැවිද්දෝ මේ බුදුදහමේ හදවත ස්පර්ශ නොකරන පිරිසක් හැටියට තමයි ජීවත් වෙන්නේ. නමුත් අපි බැලුවත් වෙනත් ජාතිකයෝ අපි වෙනත් බෞද්ධ හැටියට අපි දැක්කොත් බැලුවොත් බුරුම ජාති වෙන්න පුළුවන් තායිලන්ත වගේ අය වගේම බටහිර අය බටහිර ජාතිකෙමුත් මේ බුදුදහමේ ඇත්තම හදවත තමයි මුලින්ම ස්පර්ශ කරලා ධර්මයේ වෙත යොමු වෙන්නේ. ඉතින් අපි ඇත්තම ලංකාවේ බෞද්ධ හැටියට ඊටාම අඩු පිරිසක් තමයි මේ බුදුරණවහන්සේ පෙන්වා දීපු මේ ඉගැන්වීම මූලික ඉගැන්වීම වෙත යොමු වෙන්නේ. අද කාලේ මම දකින්න විදිහට මමත් අහලා තියෙන දේශනා හරහා ওই බුරුම් ජාතික ඌතේජනීය කියලා සාන්නාංශ කියලා මම දේශනා අහලා තිනවා. ඒ ඒ සාන්නාංශෙත් ඇත්තටම මේ සතිය පිහිටීම සම්බන්ධයෙන් පුරක් දේශනා කරලා තිනවා. ඒ වගේම මම ගරු කරන ගුරු කොට සලකන අචංචා සාන්නාංශගේ සම්ප්‍රදායේ ඒ තියෙන මේ වගේ වැඩ පිළිවෙලක්මයි. උන්වහන්සේත් කියන්නේ නිරන්තරයෙන්ම කරන දේ මොකක් වුණත් ඒකට 100ට 100ක් දෙන්න කියලා කියනවා. ඒ 100ක් දෙනවා කියන එකේ ලොකු තියෙන පැතිකඩයන් රාශියක් ඒක වර්ධනය වෙන්නේ අපි පුළුවන් තැනින් පටන් ගැනීම තුල සරල තැනින් පටන් ගන්න තුල එකයි. ඉතින් ඒ නිසා ඒ වගේම උන්වහන්සේගේ ගෝල් නමක් නා ආචාන් සුමේද සාන්නන්සේගෙන් කෙනෙක් විතක අහපු වෙලාවක මොකද්ද බුදුදහම කියලා කියන්නේ මොකද්ද බුදුන්වහන්සේගේ ඉගැන්වීම කියලා කියනකොට කියලා තියෙන්නේ awaken to the present moment කියන එක. ඒ කියන්නේ මේ මොහොතට අවදිමත් වීම කියන එක. ඉතින් ඒ වගේම තව බටහිර ජාතිකයෙක් ඉන්නවා. යා බුදුදහමයි ක්‍රිස්තියානි දහමයි හැම දෙයක්ම වගේ හදාarලා නමුත් එයා ප්‍රායෝගිකව වැටලා තියෙන මේ වර්තමානයට අවදිමත් වීම ඒ එයාගේ නම ඒකා ටොල කියලා ඔයගොල්ලෝ අහලා තියෙසමට ලොකු පොතක් ලියලා තියෙනවා power of now කියලා පොතක්. ඉතින් ඒ වගේ එයාගේ දේශනාවක් තියෙනවා. නමුත් ඒ වගේ දේශනා වුණත් කෙනෙකුට අහන්න පුළුවන් නම් ශ්‍රවණය කරන්න පුළුවන් නම් මේක පෝෂණය වෙනවා හැම පැති කඩේකින්ම ඒ වගේම විශ්වාසය විශේෂයෙන්ම දැන් ස්වාමීන් වහන්සේගේ වචනේ වුණත් මේ අයට විශ්වාසයක් විශ්වාසය කියන එක ලැබිලා ලැබිලා තියෙන ප්‍රමාණය මදිකම තියෙනවා නැවත නැවත මේ දේශනා අහන්න එතකොට ඒ වගේම තමයි මේ පුරුදු පුහුණු වීම තුළ තවදුරටත් ඕගොල්ලන්ටම මේක ප්‍රත්‍යක්ෂ වෙනවා මේමයි කළ යුත්තේ මේට හැර අපිට කරන්න කියලා වෙන දෙයක් නැහැ කියන තැනට අපි එන්න පුළුවන්කම ඇති වෙන්නේ. එතකොට තමයි. එහෙම නැත්නම් අපි නිරන්තරයෙන් අපි සංකීර්ණ වැඩපිළිවෙලක එදිනදා ජීවිතය ගත කරන වගේම ධර්ම මාර්ගයටත් ඇවිල්ලා සංකීර්ණ මේක සංකීර්ණ කරගෙන පටලවාගත්තු ස්වභාවයකමයි ඉන්නේ. ඉතින් මම බොහොම සතුටු වෙනවා අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ගිහි පැවිදි සියලු දෙනාට මේ මේ සරල දේ සරල විදියට පෙන්වලා දීප දීම සම්බන්ධයෙන් ඇත්තටම අපි සියලු දෙනාම ණයගති වෙන්න ඕනේ තමන්ගේ දමෝපියන්වත් ගෙන්වත් නොලැබෙන මෙලව යහපත වෙනවා ඒ වගේම පරලෝක සුගතිය පිණිස නිවන පිණිස හේතු වෙන මේ දෙන දහයාදය ඔගොල්ලෝ මහා තරසරින් පිළිඅරගෙන මේක ඇත්තටම තවත් බහුලීකృత කළා නිරන්තරයෙන්ම ඉදිරියට කරගෙන යන්න ඒ ඒ සඳහා ඔබ සිල් දනාටම ශක්තිය ධෛර්ය බලය වාසනාව සැලසේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒ වගේම ඉදිරියේදී පුළුවන් නම් මම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් කැමති මේ නිහඬ බව කියන එක කොන්දේසියක් හැටියට යෝගීන්ට සිල් දනාටම පටන් ගන්න දවසේ ඉඳලා නිහඬතාවය රැකගෙන බණ භාවනාවේ දෙන්න කොන්දේසියක් හැටියට පනවනවා නම් තවත් මම හිතන්නේ ඒක ලොකු රුකුලක් වෙයි. බොහෝ අය කතා බහ කරමින් ඉන්න ස්වභාවය අපිට පේන්න තියෙනවා. ඉතින් අවසාන දවසේ වගේ කතා කරන්න දෙන්න දුන්නට කමක් නැහැ. අනිත් දවස්වල නිහඬවම කටයුතු කරන්න කියලා කොන්දේසියක් හැටියට පනවනවා නම් ඒක මම හිතන්නේ සියලු දෙනාට මේක තවත් බණ ඒ කියන්නේ භාවනාවෙන් ඉදිරියට යන්න උපකාරක ධර්මයක් වෙනවා නොවනවානමයි මොකද කතාව අපි බාහිර කතාව නවත්ත ගන්න තු ඇතුළත කතාව කොහොමත් නවත්ත ගන්න බැරි නිසා ඒක මම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්න කැමති. ඉතින් අපි සියල් දනාම් නායකති අපි ස්වාමිනාංශයට තවදුරටත් මේ වගේ සාසනික සේවාවන් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය සැලසේවා තව තවත් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තවම මේ ශාසන වැඩපිළිවෙල ඉදිරියටත් පවත්වා ගන්න හේතු ආසන සැලසේවා කියලා මම ආශිර්වාද දෙනවා. සාදු සාදු සාදු. මෙහෙණින් වහන්සේ නමක් කතාවක් කරනවා. වැඩමවා වැඩ සිටින අතිගෞරවනීය පූජනීය වන්දනීය ලොකු සාමීන් වහන්සේගේ පාද නමස්කාර පූරක අවසර සමාව වැඩමවා වැඩ සිටින අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසර සමාව පින්වත් මෙහෙණින් වහන්ස සද්ධා බුද්ධ සම්පන්න පින්වත පින්වතිය ඔබත් මමත් දින පහක් පුරාවට ලෝක සාසනයේ බබලවමින් අපගේ පිනට දැයේ පිනට පහළ වූ උත්තම පුරුෂයාණන් වහන්සේ නමක් යටතේ මෙසේ කමඨහන් ලබාගෙන භාවනා කිරීමට තරම් වාග්ය සම්පන්න වුණා. පින්වත් සාමීන් වහන්සේගේ තියෙන අව්‍යාජ බව, නිර්හංකාර බව අප සියලු දෙනාටම ගෙනාවේ මහත් ආස්වාදයක්. මේ භාවනා මගේ වැටි වැටි ඇවිදින ඔබත් මමත් මේ භාවනා මගේ ආයුත්තේ කෙලසද යන්න බොහොම අව්‍යාජ සිතින් නිර්හංකාරව අප සියලු දෙනාටම එක හා සමානව මේ ධර්මයේ බෙදා දුන්නා උන්වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නියම බුද්ධ පුත්‍රයෙකු වශයෙන් සාමීන් වහන්සේ වැඩ ඉඳිමින් අපට දේශනා කළ ඒ ධර්ම දේශනාවන්නේ එකදු අකුරක් එකදු වචනයක් අත්හැරීමට නොහැකි තරම් අතිශයින් භාග්‍ය සම්පන්න වටිනා කියන මාණික්යක් වැනි පින්වතුනි ඒ නිසා අප සියලු දෙනා මේ ගත කළ කාලය පින්වත් සාමීන් වහන්සේගේ වටිනා කියන කාලයේ අප සියලු දෙනා වෙනුවෙන්ම කැප කරලා අප සියලු දෙනාම මේ ගොහර කටුක සංසාර දුක් නිමා කරලන්න අවස්ථාව මාර්ගයේ පාදා දෙන්නයි වෙහෙසෙන්නේ. අප අද මම්මුලා වූ ගමනක ගමන් ගන්නා අතරතුර කල්යාණ මිත්‍ර ආශ්‍රයක් අපට ලැබෙන්නේ මහත් වූ කලාතුරකින් පින්වතුනි මට නම් හැගෙන්නේ මේ දින පහ එක දිනක් වී අවසන් වුණාද කියලා ප්‍රෞජ්ජා ජීවිතය ගත කළත් අපි අතිශයින් කාර්යබහුල වූ ජීවිතයක් ගත කරන්නේ. එයින් මොහොතකට හරි මිදිලා මෙවන් වූ පිම්බිමකට පැමිණෙන්නේ බොහෝම සද්ධා සිතින් අපේ සංසාර ගමන කෙලවර කරගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට නියම ශ්‍රාවිකාවක් වශයෙන් මේ ගමන යන්න දින කීපයක් හෝ කැපකිරීමේ අරමුණින් අද මට නම් දැනෙන්නේ පැවිදි ජීවිතයට නිවස හැරදා මා ආවේ කෙසේ දන්නේ ආකාරයේ වේදනාවක් මට දැනෙන්නේ අද මේ පුණ්‍ය භූමිය අතහැර යන්න සිද්ධ වෙන දෙයට මොකද හෙටින් පටන් ගන්න ජීවිතය නැවතත් අර වගේම කාර්යබහුල වූ ජීවිතයකට යන්න තින්නේ. සාමීන් වහන්සේගේ ඕවදනක් අහන්න වෙන්නේ නැහැ. සාමීන් වහන්සේගේ සිනහබර මෝනින් පැමිණිලා පියාණන් වහන්සේ කෙනෙක් විදිහට අපට දෙන ඕවදන් අහන්න වෙන්නේ නැහැ කියන ඒ චිත්ත වේදනාව සිතේ ඇති වෙලා තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝම සද්ධාවෙන් මෙත් සිතින් අප සියලු දෙනා කෙරෙහි පතලා වූ කරුණාවෙන් තමයි සෑම දෙයක්ම කළානම් කීවානම් කීවේ. ඒ නිසා එක අම්මා කෙනෙක් මාත් එක්ක කියනවා අනේ මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලා වාසනාවන්තයි. අපි හෙට අනිද්දා මැරෙන්න ඉන්නේ. මං කිව්වා අම්මේ ස්වාමින් වහන්සේ කීවානේ නැවත ඉපදිලා එන්න හත වසරේදී බාර ගන්නම් කියලා. ඒ නිසා එවන් ඕ ප්‍රාර්ථනාවක් ගිලිහිලා තියෙනවා නම් ජීවිතේ ප්‍රාර්ථනා කරන්න නැවත උපදිනවා නම් අපි ස්වාමීන් වහන්සේගේ සෙවණටම එන්න ඕනේ යයි කියලා මගේ සිතෙත් එක් ප්‍රාර්ථනාවක් තියෙනවා. ස්වාමින් වහන්සේගේ ආකාරයට කාන්තාවක් වෙලා උපදින්නේ සංසාරයේ අකුසලයකටලු. එවන් වූ අකුසලයේ දුරලමින් නැවත උපතක් සිද්ධ වුණොත් අනේ මමත් පිරිමියෙක් වෙලා ඉපදිලා මෙවන් වූ ආරණ්‍යගතව භාවනා කරන්න අවස්ථාව සැලසේවා කියලා පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලා භාග්‍ය සම්පන්නයි. මෙවන් වූ කලන මිතුරු ඇසුරක් ලැබිලා මෙවන් වූ භාග්‍ය සම්පන්න පුරුෂ උප්පත්තියක උප්පත්තිය ලැබලා ඒ කාලය පුණ්‍යවන්තව සංසාර ගමන නිමා කරලීමට ඔබ වහන්සේලාට මහත් උරුකුලක් ලැබිලා තියෙන්නේ. සංසාර ගමනේ ලැබෙන්නා වූ මෙවන් පුණ්‍ය මහිමයන් ඔබත් මමත් ඒක රාශී කරගන්න සෑම මොහොතකම ලැබෙන මොහොතකම පින්වන්ත ස්වාමීන් වහන්සේගේ ඇසුර ප්‍රාර්ථනා කරමින් මේ පුණ්‍යවන්ත භූමියට පැමිණිලා තම තමාගේ සංසාර දුක් නිමා කර ගැනීමට වෙහෙස ගත යුතුයි. මෙවන් නෝ පිරිමි කට්ටියට අප්සෙට් යනවා. තාම ඉන්නේ ගියෝනේ. දැන් ওই කට්ටියක් ගෙදර යනකොට ওই මෑනියෝ කියන කතාව ඒගොල්ලෝ ගාව නැහැ. ඒගොල්ලෝ මේ ගෙදර යන්න බලාගෙන ඉන්නේ. කබේර්ලා කතා කරමු. අප සියලු දෙනාම ඒක රාශී වී කරගත්තා වූ මේ උතුම් කුසල සම්භාර ධර්මයන් පින්වත් සාමීන් වහන්සේගේ ජීවිතේ කායික මානසික සුවයෙන් නිදුක් නිරෝගී සුවයෙන් ලෝක සත්වයා දුකින් මුදවාලීමට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරමින් මෙත් සිතින් ජීවිතේ ගත කර ගැනීමට ත්‍රිවිධ රත්නේ අනන්ත පිහිට ආරක්ෂාව සදේවක දිව්‍ය බ්‍රහ්ම රාජකලගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා ඒ වගේම ආරණ්‍ය වාසී සියලු සාමීන් වහන්සේලාටත් වැඩමවා සිටින සියලු සාමීන් වහන්සේලාටත් කරගත්තා වූ මේ උතුම් කුසල සම්භාර ධර්මය සංසාර දුක් නිමා කරලමින් අතිඋතුම් අමා මහ නිවනින් සැනසීමට හේතු උපනිශ්‍රේ වේවා. ඒ වගේම මෙවන් වූ ධර්ම දානමය උතුම් පුණ්‍ය ධර්ම සම්භායයක් ඒකරාශී කර ගැනීමට සම්බන්ධීකරණ කටයුතු සිදු කර ගනිමින් වෙහෙස මහන්සි වූ පින්වත් කුමුදුනී රූපසිංහ පින්වන්ත මහත්මියට අපි සියලු දෙනා ඒකරාශී කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්ම මහිමයන් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා පින්වන්ත මහත්මියගේ දෙමාපියන් දෙදෙනා යහමගිය වූ ගුරුවරයින් උතුමන් සියලු දෙනාද මේ පින් අනුමෝදන් වෙත්තා නිවසේ වාසය කරන ලොකු කුඩා සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්තා සියලු දෙනාද ප්‍රාර්ථනීය බෝධිඥානයකින් උතුම් නිවනින් සැනසීම ලබත්තා ඒ වගේම මේ පින්වන්ත මොහොතට සම්බන්ධ වූ ප්‍රථම දිනයේදී අපට බෙහෙවින් අප උපකාර කළ පින්වත් රන්දෙනිය මහත්මයා ඒ වගේම තව මහත්මා කෙනෙක් හිටියා අප වේ සෙනසුනට රැගෙන යද්දි මග වැරදිලා ආපසු ඇවිල්ලා සෑම දෙයක්ම හොයලා බලලා අපිට අප උපකාර කරා ඇතුලේ ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා සෑම දෙයක්ම බොහොම සද්ධාවෙන් මෙත් සිතින් අප සියලු දෙනාට කියලා දුන්නා ඒ මහත්මාගේ භව ගමන සාර්ථක වේවා නිදුක් නිරෝගී සුවයෙන් ප්‍රාර්ථනීය බෝධිඥානයකින් උතුම් නිවනින් සැනසීම ලබත්තා ඒ වගේම අන්තර්ජාලය හරහා සෑම කටයුත්තක්ම සිද්ධ කරන පින්වන්ත සුජිත් මහත්මයාට අප සියලු දෙනා කරගත්තා වූ පින්පෙත් අනුමෝදන් කරමු ඒ මහත්මාගේ යහපත් අනාගත බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වේවා ඒ මහත්මාත් ප්‍රාර්ථනීය බෝධිඥානයකින් උතුම් නිවනින් සැනසීම ලබත්තා ඒ වගේම සා සම්බන්ධ වූ සියලුම මෙහෙණින් වහන්සේලා පින්වන්ත මහත්ම මහත්මීන් සියලු දෙනාද කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය සම්භාරය හේතු කොටගෙන සංසාර දුක් නිමා කරලමින් උතුම් නිවනින් සැනසීමට හේතු උපනිශ්‍රය වේවා අවසරයි නිදුකානනී ವಾಲುಕಾ ಕತರಟೆ ಕೆಂಬಿಮಾಕ್ಕೋ ඉරිතැලු කාෂ්ඨ මහපොළවට සුනිලදිය දහරක්කෝ ගනඳුර මකාලන්න ලහිරුකෙන් මඩලක්කෝ පිපාසිත ලෝ සතුනට අමා පෙන් බිඳක්කෝ නිදුකානනී සසර දුක් ගින්නේ දෙවි දෙවි පීඩිත වූ අපහට දෙහැමි දෙහැමි වූ මග නිත්‍ය වූ මග මෙයයි පෙන්වා දුන් ඔබ නන් සමිද සැබෑම සැබෑම වූ බුද්ධ පුත්‍රයෙකි සමිද ඔබ ඇසුර සෙවන අපලද මහා ලාභයකි සැනසුමකි සැබෑම වූ නිවීමකි හය හතර නොදත් කුඩා මෙහින කලෙසින් ඔබ සෙවණේමා ප්‍රවුජ්ජා දිවියේ පැමිණ ඔබයි සමිද පියසෙනෙහස ලැබ දුන්නේ රැකවරණය සැලසුවේ නැත සරණක් මෙහෙණියන්නෝ අපහට සදා මෙත් සිතින් පියසෙනෙහසින් අප සැම සසර දුක් නිවාලන්නට දෙනු මැනමෙත් සිතින් සදා වදන් වැජිපෙනු තව চিරාත් කල් නිදුකින් ගෙන අපිත් ආයු ලෝ සතුන් දුකින් මුදාලමින් වඳිමි පායුක්ම සදා බැතියෙන් බෝසත් ගුණෙන් පිරි සමිද ඔබහට පෙතූ බෝධියෙන් පතමි අමා මහා නිවන් සුව අවසරයි මගේ සාදු සාදු මගේ වචනේ යම් දෝෂයක් වැරද්දක් සිදු වුණේ නම් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයෙන් මට සමාව ලැබේවා තෙරුවන් සරණයි. මෑණියෝ මැරිලා හත් වසර නෙවෙයි මේ අවුරුදු 7න් ගන්නවා කියලා කියන්නේ අවුරුදු ඉස්කෝලේ ගිහිල්ලා අවුරුදු 7 පන්ති නෙවෙයි. ඒක වැරදි කරගන්න නැත්නම් අම්මා ආයෙසරම් මැරි. හතේ අසේනෝට හුඟක් කියලා වැරදි තට්ටු වෙලා ඉවරයි. අපිට ඕනේ අවුරුදු 7න් ගන්න. අවුරුදු 7 නෙවෙයි දැන් 6න් ගන්න. ඉතින් අත වසර කිව්වහම පැටලෙයි ඒක පොඩ්ඩක් මම මම ගාලා දෙන්න. තේරුවන් සරණයි රන්දෙනිය මහතා යෝගින්ගේ පැත්තේ හිටිය නායකත්වයේ දරුවා මට ගොඩාක් උදව් කරා මට ගොඩාක් ශක්තියක් වුණා. එතුමා කතා කරා. විස්සරණ වනයේ ආරණ්‍ය සේනාධිපති කම්මට්ටාන ආචාර්ය අවසරයි උඩවිරියගම ධම්මජීව හිමිපාණන් වහන්සේගේ දෙපා නමද අවසර පතනවා ඊළඟට ගෞරවනීය මහා සංඝරත්නයන් මා নমස්කාර පූර්වක අවසර පතනවා සිල්මෑණි වරුන්ගෙන් සිල්මෑණින් වහන්සේලාගෙන් අවසර පතනවා ඊළඟට 173 වෙනි වැඩමුළුවේ සංවිධායකා කුමුදිනී රූපසිංහ මැතිණියනි ඔබගෙන් දවසරයි ඊළඟට වැඩමුළුවට සහභාගී වූ යෝගී මහත්මාත්මීන්ගෙන් අවසරයි වැඩමුළුවේ સમાප්තිය සටහන් කරන මේ මොහොතේ මේ අවස්ථාව ලබා දීම ගැන මම එම මහත්මියට ස්තුතිවන්ත වෙන අතර එය මගේ භාග්‍යයක් කොට සලකනවා හේතුව අපේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන කරගත් ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ යෝගී යෝගිනී මහත්මාත්මින් ඉදිරියේ මෙවන් වචන සමුදායක් වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව මට ආයේ ජීවිතේ මේ මේ පිරිස ඇතුළුව මට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කෙසේ වෙතත් අපි මේ දින පහක හයක කාලයක් ඉතාමත්ම කෙටි කාලයක් මේ ස්ථානයේ දැහැමිව අපේ සසර ගමන නිම කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපදා වඩමින් උන්වහන්සේගේ අවවාදානුශාසනා ඇතුළුව මම අපි සියලු දෙනාම කටයුතු කිරීම අපේ පෙර පිනක් මොකද අසරණව අනාථව අපි මෙහෙණින් වහන්සේ සඳහන් කළ ආකාරයට සසර දුකින් නිදහස් වීමට මම පෙස්ස වෙන අවස්ථාවක අපිට මේ ආරණ්‍ය සේනාසනය මහඟු ස්ථානයක් මිල කළ නොහැකි අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. එහි ගෞරවය සහ වන්දනීය තත්ත්වය ලබා දෙන්නේ අපේ ලොකු ස්වාමින් වහන්සේ. ඉතින් මේ ලොකු ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් කතා කරනකොට මගේ සිහියට ආවා ධම්මේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන බුදු වදන ඇත්ත වශයෙන්ම මේ බුදු වදන අනුව අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගමන් කළා ගමන් කිරීමේ නතර වුණේ නැහැ උන්වහන්සේ ඒ පිහිට සරණ ලබා ගනිමින්ම අපිවන් විශාල පිරිසකට ඒ වගේම දේශීය විදේශීය වශයෙන් විශාල පිරිසකට මේ ධර්මාබෝධය ලබා දීම සඳහා කටයුතු කිරීම මේ නිස්සාරණ වනේ ඇති වුණා වූ මහා හිරු මඩලව වහන්සේ බව මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම සතුටුයි. ඒ වගේම ඊ타මාත්ම කැපවීමෙන් අපි ගැන ඊ타මාත්ම අනුකම්පාවයි සෙනෙහබරව ඔබ වහන්සේ මේ වැඩම කරන අවස්ථා හැම එකදීම අපි සියලු දෙනාගෙම සිස්සතන් ඔබ වහන්සේට ආශීර්ද ආශිර්වාද කරනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා සාදු සාදු සාදු සාදු සාදු දහස් ගණනක් උපාසක උපාසිකාවන් සසරින් මුදවාලීම සඳහා මේ පවත්වන වැඩමුළු හරහා උභාන්සේ කරන මේ සේවය අනුපමේයයි එකම සුපේසල ශික්ෂාකාමී ආදර්ශවත් චරිතයක් ගත කරන ඔබ වහන්සේට ගැන මගේ වචන මාලාව ඔබ වහන්සේට ගරු කරන්නට ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරන්න මගේ වචන සමුදාය අපහස් අපොහසත් වීම ගැන මම කනගාටු වෙනවා. ඊළඟට ඔබ වහන්සේට සුබ ප්‍රාර්ථනා කරන අතර මේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන බුදු වදනට අනුව අපි සියලු දෙනාම මේ ධර්මයේ හැසිරෙමින් අපේ මතු භවය එහෙම නැත්නම් මරණින් කෙලවර වෙන මේ ගමනේදී අපි ඊට පිළිසරණ සොයන්නට මේ සියලු දෙනාම මේ එක්රොත් වෙලා ඉන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම විශ්වාස කරනවා මේ වැඩමුළුව ඉතාමත්ම සාර්ථකව කරනවායි කියලා ඊට ප්‍රධාන හේතුව කුමුදුනි මහත්මියගේ ඉදිරිපත් වීම. ඉතින් කුමුදුනි මහත්මිය ඉතාමත්ම වටිනා නායකත්වයකින් කටයුතු කරලා නිර්හංකාර ලෙසින් හැසිරීලා ප්‍රියශීලීව ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරපු නිසා මේ වැඩමුළුව සාර්ථකුණයි කියන එක මම විශ්වාස කරනවා. එතුමියටද එතුමියගේ දූ දරුවන්ටද විදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ සියලු දෙනාගේම සම්‍යක් බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ වේවා. මුදුනේ මෙතනෙනි ඔබට නිවන් සුව ළඟා වීමට හේතු වාසනා ලබත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඊළඟට මම වැඩිපුර විස්තර කතා කරන්න යන්නේ නැහැ කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා ප්‍රධාන කළමනාකරු හේවගේ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටද අප වෙනුවෙන් සෑම අවස්ථාවක ඉදිරිපත් වෙමින් ශබ්ද විකාශනයේ සහ ඒට අදාළ කටයුතු කරන සුදි පුතාටද සුජිත් මහත්මයාටද මා මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරමින් ඒ සේවය අගය කරනවා. ඊළඟට අපට දන් පෙන් වලින් සංග්‍රහ කරන ඒ දානශීලී සියලුම මහත් මහත්මීන්ට අප මේ අවස්ථාවේදී ඒ සියලු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඊළඟට මට අවසරයි කියන්නට අමතකුණා කලින් අපේ ගෞරවනීය මේ වැඩමුළුවට සහභාගී වෙලා ඉන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටද මෙහෙණින් වහන්සේලාටද වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් මේ සතර ගමන කෙලවර කිරීමේ වාග්ය උදා වේවා උදා වේවා උදා වේවා දීපත් කරනවා ඊළඟට ධම්මේ හවේ රක්කති ධම්මචාරී එහෙනම් අපි මේ යෝග යෝගී මහත්ම මහත්මීන් මේ ධර්මයේ හැසිරෙන්නට ඕන. ඒ කියන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ වචනයෙන්ම කියනවා නම් මේ සතිමත් බව කියන එකම තමයි අවසානයේ නිවන් මඟ වෙන්නේ. ඒ තම අපූර්ණය කරන්නේ. ඒ නිසා සියලු දෙනාම අප්‍රමාදීව අද මේ දින පහෙන් මේ ස්ථානයේ ආපහු නිවෙස් බලා ගියත් ඒ හැම අවස්ථාවකදීම සතිය කියන එක මොකද්ද කියලා දකිමින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් විශේෂයෙන්ම සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව ප්‍රගුණ කරමින් තම තමාගේ ජීවිතය සාර්ථක කරගනිමින් මේ සංසාර භව කතරින් එතර වීමට වාසනාව උදා වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි මානිහඬ වෙනවා සාදු සාදු කින්ස්ලි කිසල් රෝෂිත පුතාට කතාව පවත්වන්න ආරාධනා කරනවා නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි මෑණියන් වහන්සේ ඒ වගේම මෑණියන් වහන්සේලාගෙන් අවසරයි ඒ වගේම උපාසක මහත්මියන්ගෙන් අවසරයි ඇතරම මුලින්ම මේ වැඩසටහනේ සංවිධායකතුමිය කොහොමද මේ රූපසිංහ මහත්මියට මම ස්තුතිවන්ත වෙනවා මට මේක සහභාගී වෙන අවස්ථාවක් ලබා දුන්නට. ඒ වගේම මේ භාවනා වැඩසටහන අපි කරගෙන යනකොට අපිට ලැබුණු පහසුකම් ඇත්තම අපි සෑහෙන හොටෙල් එකක වගේ තමයි අපි හිටියේ. ඒ කියන්නේ ඒ වගේ සෑහෙන පහසුකම් ලබා දුන්න එකට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. කොහොම හරි මේ සති මේ මේ භාවනා වැඩසටහනට ආවම මට සිදුණු වෙනස්කම් ජීවිතේ ලැබුණු අවාමි වටිනා අවස්ථා වටිනා දෙයක් ලැබුණා ඒ තමයි මේ ජීවිතේ පළවෙනි හදාවට මෙහෙම මම කතාවක් කරන්නේ අනිත් එක මේ අවුරුදු 21ක් විතර මගේ මේ ජීවිතේ අඩුවෙන්ම පව් කරපු 15 තමයි මේ ගෙවිලා තිබුණේ ඉතින් මේ ධම්මජීව ස්වාමීන් වහන්සේ මම අවුරුදු පහක් විතර උන්වහන්සේගෙන් බණ අහනවා. උන්වහන්සේ නිකන් මට අම්මා තාත්තා වගේ තමයි. ඇත්තටම මේ මේ උන්වහන්සේගේ ධර්ම දේශනා එක බණක් ඇහුවාම ඒක තව පාරක් ඇහුවාම වෙනස් විදියකට මට දැනෙන්නේ. ඒ කියන්නේ විවිධත්වයක් තියෙනවා. සතිය කියන එක ඇත්තටම මට සතියට යොමු වුණේ පොඩි කාලේ ඉඳන් නිකන් මම මට නිකන් දැනෙනවා මම නිකන් අසරණයි නිකන් පොඩි කාලේ නම් මම නිකන් අසරණයි මම නිකන් හිර කූඩුවක වගේ ඉන්නවා කියලා දැනෙනවා. ඉතින් මම උන්වහන්සේගේ ධර්ම දේශනාවක් අහලා මේ මට නිකන් මේ ඒක නිකන් මාර මීපැණි වගේ නිකන් සතිය කියන එකට මාර ඇදහිීමක් ඇති වුණා. ඒ විදිහට මම දිගටම මේක මේ කරා භාවනා කරා. ඇත්තටම මේ මම මේ වැඩසටහනේදී මට සක්මන් භාවනා තමයි හොඳටම සිදු වුනේ. මම සාමාන්‍යයෙන් ආනාපානය කරනකොට ඇස් පියාගත්ත ගමන් නිින්ද යනවා. සක්මන් කරනකොට නම් අර සමහර ලාට ඒ කලාතුරකින් වෙන්නේ. අර සතිය කියන එක මට ඇත්තටම මම විශ්වාස කරන්නේ අර අපිලාපන ලක්ෂණය ගැන හොඳට විලාපසින ගතිය ආවම තමයි මම සතිය ඇති වුණා කියලා පිළිගන්නේ. එතකම් මට ඒක මට තේරුණාට අරමුණක් මේ දැනුණට මට ඒක එච්චර විශ්වාස නැහැ. කොහොම හරි මේ ඔබ වහන්සේට ඇත්තටම ඔබ වහන්සේ වීර බුද්ධ පුත්‍රයෙක් කියලා මම කියන්න කැමතියි. අවසන් නදාට මේ මේ සීලම පිරිසකින් මම කියන්නේ අපි මේ මේ ජීවිතය දන්නවනේ අර මොකද්ද ලොකු ගංගාක වැලි කැට තරමට බුදුන් වහන්සේලා පහල වෙලා තියෙනවා. උන්වහන්සේලා පෙරුම් පුරන කාලෙත් අපි කාර්හෝ සත්‍යයක් කියලා ඉපදෙලා ඇතින්. ඉතින් දුරටත් අපි මේ ගමන යනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ මේ ආත්මය කියලා. ඒ කියන්නේ අපේ ධම්මජීවන ස්වාමීන් වහන්සේ ලැබිලා තියෙනවා. අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි ඒක මග අරගන්න හොඳ නැහැ. මට හිතෙනවා ඕ ධම්මජීව ස්වාමීන් වහන්සේ දැක ගන්න මගේ දැස් පින් කළාද කියලා. වගේ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන වගේ කන් පින් කළාද කියලා මට හිතෙනවා. ඉතින් අන්තිම අවසන් වතාවට මම කියන්නේ මට මේ සති ධර්මයේ ගියා දුන්නු ඔබ වහන්සේ වගේම ප්‍රශ්නයක් මුහුණ දෙන්නකොට ඒකට ඒකට මුහුණ දෙන්න ඕන එක ප්‍රශ්නේ පැනලා යන්නේ නැතුව ඒකට කාගෙන යන්න පුළුවන් ධර්මයක් මේ ලෝකේ තියෙනවා කියලා කියා දුන්න ඔබ වහන්සේ ධර්මයට ජීවයක් දුන් ධර්මයේම ජීවිතය කරගත් ධම්මජීව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මම নমස්කාර පිළි කරමි ඔබ වහන්සේට নমස්කාර ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු අජිත් ප්‍රියන්ත මහත්මයා විනාඩි 5යි ගරුතර නායක ස්වාමීන් වහන්සේලා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සිල් මෑණිවරුනි සංවිධායකතුමියනි සිළුම සිල්ගත් උපාසක නෝනාවරුනි මහත්තුරුනි මම විශේෂයෙන්ම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා මේ පිම්බිම පය ගහන්නට මම මෙතනට යොමු කරපු අපගේ ගුණරත් මහත්මයාට. ගුණරත් මහත්මයා නිසා තමයි මම පළවෙනි වතාවට මේ වැඩසටහන සහභාගී වුනේ. මේ පිම්බිමට පය ගහන්නට එතුමා තමයි මට ශක්තිය ලබා දුන්නේ. මම ඇප්ලිකේෂන් එකක්වත් පුරවන්නේ නැතුව එතුමා තමයි ඇප්ලිකේෂන් එක පවා පුරවලා මේ වැඩසටහනට මම යොමු කළේ. ඒක නිසා මම යම් කිසි කුසලයක් රැස් කරගත්තා නම් පිනක් රැස් කරගත්තා නම් මම පළමුවෙන් මේ පින ගුරුත් මහත්මයාට අනුමෝදන් කරනවා. හැකි ඉක්මනින්ම ඔබ ඔබතුමාට නිවනම අත්පත් වේවා කියලා. ඒ වගේම මේ වැඩසටහන මට තවත් ශක්තියක් ලබා දුන්නා. මම එනවද කියලා ධන්නේවත් නැතු දුරකතින සම්බන්ධ වෙලා අපගේ සංවිධායකතුමිය එතුමිය සම්බන්ධ වෙලා තමයි මට පත්‍රිකාවක් වත් ලැබුණේ නැහැ. විදුවරකතනේ තමයි මට විස්තර කීපයක් වෙන මෙන්න මේවා රැගෙන එන්න කියලා ආවට පස්සේ ඊයේ දවසේ තමයි එතුමියත් එක්ක සම්බන්ධ වෙලා අදහසක් හරි කතා කරේ අඳුරගත්තේ. ඉතින් එතුමිය ලොකු සත්ක්‍රියාවක් කරා. මට විතරක් නෙවෙයි මේ වැඩසටහනට සම්බන්ධ වුණු සියලු දෙනාටම මම කියන්න ඕනි අද ඇත්තටම අපි සියලු දෙනාටම මවක් හැටියට සැලකුවා කියන එකට සඳහන් කරනවා. සමහර වෙලාවට චොපි චොක්ලට් පවා දීලා අපි සනසලා අපි සතුටු කරවලා මේ අපි මේ වැඩසටහනට යොමු කරව පිළිබඳව එතුමියට මගේ පුණ්‍යානුමෝදනාව අපි සියලු දෙනාම ඒක රාශි කරගත්ත පින එතුමියගේ සසර කතර හැකි ඉක්මනින් නිමා කරලා ඉක්මනටම නිවන අවබෝධ වේවා කියලා මම සාදු සාදු සාදු ඒ වගේම මේ පිම්බිමට අරිය ගහපු වෙලා ඉඳලා අපිට මට ලොකු ආසාවක් තිබුණා නායක ස්වාමීන් වහන්සේ දැක බලා ගන්න. ඉතින් ඒ කටයුත්තට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම උන්වහන්සේගේ පාදෝවණය කරන් පාද නමස්කාර කරන් මට අවස්ථාව ලැබුණා. ඒකෙන් මම බොහොම සතුටු වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ දේශනා තුළදී මම විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා දේශනා වලට සවන් දීලා තියෙනවා. නමුත් මේ වගේ වැඩසටහනකට මගේ ජීවිත කාලේ මම සම්බන්ධ වෙලා නැහැ. ඒක නිසා උන්වහන්සේ මේ ලබා දීපු දහම් දැනුම අපේ ජීවිතයට ඉතාමත් වැදගත් වෙනවා. මම වැඩිපුර කාලය ගන්නේ නැහැ. ඒක නිසා ඔබ වහන්සේට මම කොහොම පින් අනුමෝදන් කරන්නද කියලා මට අවබෝධ කරගන්න බෑ. මට හිතා ගන්න බෑ කොහොමුණත් නිවන අවබෝධ කරගත් මට හිතෙන්නේ නම් එහෙමයි. නිවන අවබෝධ කරගත් ඔබ වහන්සේට මම නිවන ප්‍රාර්ථනා කරන්නේ කොහොමද කියන එක කොහොමුණත් ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා හැකි ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා සාදු සාදු සාදු ඒ වගේම අපිට මේ අවස්ථාවේ ආපු වෙලාවෙ ඉඳලා මේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීමේදී රණසිංහ මහත්මයාත් සිරිපාල මහත්මයාත් මම සිහිපත් කරන්නට ඕනි ඒ දෙපළ බොහෝම උනන්දුවෙන් අපිව මේ වැඩසටහනට යොමු කරා ඒ දෙපළටත් නිවන්ම අවබෝධ වේවා හැකි ඉක්මනටම කියලා ප්‍රාර්ථනා කරන අතර අපිට දානමාන ආදී කටයුතු වලින් දවස් පහම සංග්‍රහ කරපු ඒ සියලුම දායක පින්නතුන්ටත් මේ ස්ථානයේ කාර්යභාරය යෙදෙන නම් වශයෙන් නම් මම දන්නේ නැහැ. කොහොමුණත් මේ සියලු දෙනා නිසා තමයි අපිට පුළුවන්කම ලැබුණේ මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්නට. ඒ සියලු දෙනාටම අප සියලු දෙනා විසින්ම රැස් කරපු පින ඒ සියලු දෙනාටම අනුමෝදන් වෙලා හැකි ඉක්මනින්ම නිවන අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමින් නැවතත් සියලු දෙනාටම හැකි ඉක්මනින්ම නිවන ප්‍රාර්ථනා කරමින් මම නිගෙනවා සියලු සාදු සාදු දැන් මම විශේෂ කෙනෙක්ව තමයි කතා කරන්න කියලා කියන්නේ සම්මානිදුව අවුරුදු 17යි වයස ඇයගේ අම්මා බොහෝම අමාරුවෙන් තමයි මට දුන්නේ මට කවදාකවත් ඉඳලා නෑ අම්මා නැතුව කියලා මම කො මම බලා ගන්නම් මගේ ඇඳ ළඟම තියා ගන්නම් එයා වඳුරන්ට බයයි කිව්වා මං කොයා උඩට අරින්නේ නැහැ මං යනවා නම් ඉස්තරයි අරන් යන්නේ මං ඒ වගේ මේවා පරිස්සම් කළා. ඉතින් ඇය තමයි අපේ කාමරේ හිටියේ හොඳම දරුවා. මං අනිත් අයට කිව්වා එයා ආදර්ශයට ගන්න කියලා. මට කලින් එයා නැගිටිනවා. නිශ්ශබ්දව භාවනා කළා. ඊයේ දවස් විතර පොඩ්ඩක් අවුල් වුණා මම මේ කතාවක් කවියක් කියන්න කිව්ව නිසා <laughs> මං හිතනවා මං හරි ආදරේ දරුවට ඒ දරුවා හොඳට භාවනා කරා. අනිත් අය කොටම ආදර්ශයක්. ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි සහභාගී වී සිටින සියලුම මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද අවසරයි මම පළවෙනි වතාවටයි මේ වගේ භාවනා වැඩසටහනකට සහභාගී වුණේ. ඇත්තෙම පාසල් ශිෂ්‍යාවක් විදිහට මම මේකෙදි ලැබුව අත්දැකීම් මට වචන වලින්වත් කියන්න බැරි තරම්. කොහොම වුණත් මම මෙහිදී මානසික සොයාක් මෙන්ම ආධ්‍යාත්මික සොයාක් ලබා ගත්තා. මම වගේම මෙතන ඉන අනිත් සියලුම මෑණිවරුන්ද පියවරුන්ද මේ කටෝර සංසාරයෙන් අත්මිදීමේ මාර්ගයට ඔබ වහන්සේ පහදා දුන්නා. ඒ පින් අපි සැම රැස් කරගත් ඒ පින් බලය පින් බලෙන් ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවායි මම ප්‍රාර්ථනා කර සිටිමි. ඒ වගේම මේ වැඩමුළුව සාර්ථක කර ගැනීමට සමාවෙන්න මේ වැඩමුළු සංවිධානය කරමින් සංවිධානය කළ කුමුදුනි රූපසිංහ මෑණියන්ටද ඉතා ඉක්මනින් ධර්ම අවබෝධය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට නන්නාරින් නන්නාරින් උපකාර කර නිස්සරණ වනයේ සියලු කාර්ය මණ්ඩලයටද ඒ වගේම අපට දානය සපයාදී අනුග්‍රහය දක්වූ දායක දායිකාවන්ටද මේ පින හේතුව මේ මේ අවස්ථාවේ මම පුණ්‍යානුමෝදනා කර සිටිමි. සංසාරේ නැමැති සයුර තරණය කිරීමට අප සැම නැගී නෞකාවේ මං මුලා නොවි නිවන් මඟ ගමන් කර අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. මේ ගෝර සංසාරේ විඳි දුක් අපමණය. ආතනක් නොදනි යන තනක් නොදනි. ඒ මග නිමා කෙරුමට නිවන් සැප ලැබීමට අප සැමට අවැසිව ඇත. ඒ පහන් මග දෙසන සමිඳුනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප පතමින් මොහොතක් මොහොතක් පාසා ඒ ගමනට ප්‍රඥාවම පහළ වේවා නිදුක් සුව ලැබේවා අප සැමගේ සුහද පැතුමයි සාදු සාදු අමිතා මහත්මිය විනාඩි 5යි. අතිකරු නායක ස්වාමින් වහන්සේ ගරුතර සංඝයා වහන්සේ සිල්මෑණිවරුනි මා හිතවත් යෝගී බවතුනි. ඇත්තෙන්ම මම කිසිම දවසක මේ වගේ සබාවක් ඉදිරියට ඇවිල්ලා කතාවක් පවත්ලා නැහැ. නමුත් මගෙන් කතාවක් කරන්න කියලා ඉල්ලුවාම මට බෑ නොකියන්න හිතුණා. ඔබ වහන්සේ මේ කරපු සේවය වෙනුවෙන් භාවනාවට ආධුනිකෙක් වශයෙන් මම මෙතෙන්ට පැමිණිලා මම ලැබපු මේ මම ලැබපු දේ මට ප්‍රකාශ කිරීමට අවශ්‍ය තිබෙන හින්දා මම මම කතාව කතාවක් මට ලබා දෙන්නාම මම ඒකට බෑනෝ කියා කැමති වුණා. ඇත්තටම මේ ශ්‍රී සත්බුද්ධ ධර්මයේ විකෘති වෙන කාලෙක අපිට හරි ධර්මය මොකක්ද කියලා අපිට හොයාගන්න බැරිව තියෙන කාලෙක මට සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා වැසීමෙන් මට හිතුණා මේකේ අර්ථය හොයාගන්න භාවනාව කොහොමද හරි ගුරුවරෙක් හොයාගන්නේ කියලා මම අන්තර්ජාලයේ තියෙන YouTube වල සතර සතිපට්ඨානය මේ සූත්‍ර දේශනාවලට සවන් දීමෙන් ඔබ වහන්සේගේ සතර සතිපට්ඨාන සතර සතිපට්ඨාන දේශනා මාලාවෙන් මට තේරුණා ගොඩාක්ම සරලව ඔබ වහන්සේ අපිට තේරුම් ගත හැකි විදියට ඊටාම හොඳින් දේශනා කරා ඒ වගේම සරලව හැම භාවනා ගැටලුවක්ම ඊටා හොඳින් විසඳුවා ඒ නිසා මට සිතුණා මම මගේ මිතුරියක් ලේකාරිය රත්න මෙනවිය මේ ඔබ වහන්සේගේ වැඩමුළුවලට සහභාගී වන එතුමියගේ උදව් උපකාර ඇතිව මට මේ භාවනා වැඩමුළුවට සහභාගී වීමට අවස්ථාව ලැබුණා. මෙතෙන්ට ආපු වෙලේ පටන් මම ඇත්තටම තේරුම් ගත්තා මොකද්ද භාවනාව? කොහොමද භාවනා කර යුත්තේ? ඔබගේ SMS ඔබ වහන්සේගේ SMS සංකල්පයේ ඔස්සේ කොහොමද සතිය දියුණු සතිය දියුණු කර මුලමැද අග වශයෙන් කොහොමද අපි අපේ ජීවිතය මේ ජීවිතය පුරා කොහොමද අපේ සතිය දියුණු කරගත යුත්තේ අපේ ඉදිරි ජීවිතය අපි කොහොමද සකසාගත යුත්තේ කියන බව මනා දැනුමක් ලැබුණා. ඒයින් ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න මේ අපි උත්සාහ ගන්න අපිට අපිට මඟ පෑදුනා. ඔබ වහන්සේට මේ ඔබ වහන්සේ ඇත්තටම මෙකල පහළ වෙච්ච අපිට කල්යාණ මිත්‍රයෙක් මේ නියම බුද්ධ ධර්මය හඳුනා ගැනීමට ඒ වගේම මේ මිස් කුමුදිනී මේ මේ වැඩමුළුව ඊටා සාර්ථකව මුල ඉඳන් අග දක්වා ඊටා සාර්ථකව සංවිධානය කරලා අපිට අපිව ආදුනිකයන් ඉදිරියට ගෙනෙලා අපිට ගොඩාක් හොඳින් අපිව රැකබලාගෙන මේ විදියට භාවනාව කටයුතු මේ හොඳින් කරගෙන යෑමට ඒ වගේම ධර්මයට දැදි ධර්මයට කැමැති ධර්මයේ සැරිසරන හොඳ පිරිසක් විනීත පිරිසක් මේ මේ භාවනා වැඩමුළුවට තෝරා ගැනීමෙන් අප සැමටම අපේ භාවනාව ඉත්‍යා හොඳින් කරගැනීමට පුළුවන් වුණා. ඒ නිසා ඒ තුමියටත් මේ මේ ඒ තුමිය ලද්ද මේ අධිකුසල බලයෙන් වහවහ නිර්වාණ බෝධේ භාවනාව වැඩි දියුණු කරගෙන නිර්වාණ බෝධේ සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒවගේම මේ මේ නිස්සරණ වනයේ පරිසරය අපිට ඉතා හොඳින් අපේ භාවනාවට හිත යොදවා භාවනාව කරගන්න පුළුවන් වුණා. එහි කාර්ය මණ්ඩලයටත් අපිට දානය දුන්න දායක බෞතුන්ටත් සියලු දෙනාටම නිදුක් වේවා නිරෝගී වෙත්තා සුවපත් වේවා මේ අපි මේ ඒ හැමතෙම පින්න පින්න අනුමෝදන් කරනවා ඔබ වහන්සේ මේ කරගෙන යන සාසනික සේවාව ඉදිරියටත් කරගෙන යාමට බෑහැකි ධෛර්ය ශක්තිය දීර්ඝායුෂ ලැබේවා ඔබ ඔබ වහන්සේ කැමැති බෝධියකින් ඊතා ඉක්මනින් නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සිරියාවති මහත්මිය කවි පන්තියක් කියන්න සූදානම් අත්ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගෙන්ද ශාසන ගරු කරන අප ස්වාමින් වහන්සේලාගෙන්ද ගරු මෑණිවරුන්ගෙන්ද පැමිණ සිටින භාවනා වැඩසටහනට සම්බන්ධ වූ සියලු දෙනාගෙන්ද මට ටිකකට අවසරයි. ඇත්තෙන්ම මම මේ පළමුවන මේ වගේ භාවනා වැඩසටහනකට සම්බන්ධ වූ පළමු අවස්ථාව ඒ අවස්ථාව ගැන කවියෙන් වර්ණනා කරන්නම් පොත් ගණනක් ලියන්න වෙයි. මම මේ රාත්‍රී තා කෙටි කාලයකින් කවි පද ටිකක් එකතු කරගත්තා ඔබ ඉදිරියේ තබන්න. සම්මා සම්බුදු සරණින් සෑම හදවත් පිබිදෙන්නේ අම්මා පෙව් කිරි තිරුරෙහි තෙදවත් බව රැක දෙන්නේ සම්මා සම්බුදු හිමියන් නිවනට මඟ පෙන්වන්නේ නම්මා සෑම දෙන කුසලෙහි අද අප මේ සමුදෙන්නේ මීතිරිගල බවුන් වඩන පුදබිම වෙත අප එන්නේ නේවාසික සැම පහසු සැම දෙන හට සලසන්නේ ජීවිතයම කැප කරලා නිවනට මඟ පෙන්වන්නේ ඊරිය ගම ධම්ම ජීව හිමිපා යුග නම දින්නේ උපෝසත සීලයේ පිහිටා දින පහක් මෙහි ගත කළා උදේ දහවල් දානයෙන් සැම් දෙනට සත්කාරද කළා උපත ඇති තන විපත ඇති බව මෙනෙහි කර දම්පද කළා උපස්ථානය කරන පින්වත් සැමට පින් අනුමෝදන් කළා සියලු සේවක පිරිස වෙත තුති කරමු පින් දී සතුටිනේ විදුලි ජල සහ සියලු පහවස පහසුව අපට ලැබුණා මැනවිනේ පහසුකම් මෙහි ඇති කළා වූ සැමට පෙර සිට මේ වනේ සුඛී සුවපත් වේවා කියලා සාදු නාදය දෙනු මැනේ සාදු සාදු සාදු පරියංක භාවනාව සහ සක්මන් භාවනාව කරවයි සිත පින් කරන්න සදහම් මග මනාව ගැටලු වලට පිළිතුරු දෙයි දිරිමත් කර පමාව නිස්සරණය දහමින් කෙම්බිම වාසනාව නොතිර මේ කය දිරා යන හැටි පළමු දිනයම පෙන්වලා ආහාර රුධිරය තිරුර තුල යන මගද හොඳ හැටි පහදලා කැඳවලා කුමුදිනි මැතිනිය තුටින් අපදිරිමත් කළා දෙසන දම්පද නැවත අසනට සුජිත් පුතු ඇත කැප වෙලා නාඳුනන අප එකට එක් වී බවුන් වඩමින් එක මගේ සාදු නඳ දේ දහම් ඇසුවා කංක විතරණ එන්නගේ පාදමින් සිත් සමිඳු දෙසුවා යන්න නිවනට ඇති මගේ සාදු කියමින් වඳිමු ගරු හිමි දොහොත් කරලා අනේ අපේ සාදු සාදු සා ගෞරවනීය ස්වාමින් වහන්සේ වචනයක් කතා කරනවද මට මතක් කරන්න තියෙන හෙට තියෙනවා වික්‍රම සිංගප්පූරයේ සීලවතී සෙවණේ වැඩමුළුවක් ඒකෙදී මේ සතිපාසලට අයලා උදව් කරන්න කැමති ඔක්කොම රැස් කරලා කියලා දීලා මොනවද අපි ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ඕගොල්ලන්ට වුණ ප්‍රත්‍ය උදව් කරන්න පුළුවන් කියලා අපි පුළුවන් නම් අපිත් එක්ක ගිවිස ගන්න. ඒක නිසා ගිය පළවෙනිදත් තිබ්බා ඒකට 200ක විතර විතක් සම්බන්ධ වුණා. හෙටත් තියෙනවා සෙනසුරාදා වික්‍රමසිංහපුරේ දෙවැනි මාවතේ අපේ ලංකා විපස්සනායක පවත්තනේ සීලවති සෙවණේ. ඉතින් කවුරුහරි කැමති නම් ඒකට සහභාගී වෙන්න. සහභාගී වෙලා සතිපාසල වැඩ දැන් දිස්ත්‍රික්ක මට්ටමින් විමධ්‍යගත කරමින් යනවා. ඉතින් ඒකට හැම දිස්ත්‍රික්කයේම හැම පැත්තකින්ම හැම කෙනෙකුටම සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට සම්බන්ධ වෙලා සම්බන්ධීකරණ ඇති කරගන්න. එතකොට අපිට මේ අපි ඉගෙන ගත්ත දේ ඊගා પરම්පරාවට දීමෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඉතින් අපි මේ සැරේ කරන්න හම්බෙන්නේ ලැබෙන සැරේ ඉඳලා ඒ වැඩමුළු වලට ළමයි ටිකකුත් ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා. ඒතර අපිට දැක් ගන්න පුළුවන් ඒ ළමයි කොච්චර ඒකේ ප්‍රයෝජන ගන්න ඒකට ස්තුති කරන්න තේරෙන්නේ නැහැ. වැඩ ගන්න හැටි දන්නවා. ඒ නිසා මෙතන ඉන්නවනම් කාට හරි පරිපාලනයේ පැත්තෙන් තාක්ෂණයේ පැත්තෙන් උගන්වීම පැත්තෙන් සම්බන්ධීකරණයේ පැත්තෙන් වෙන අනිකුත් පහසුකම් සැපයීම් පැත්තෙන් ඒ හැම එකකටම වැඩක් තියෙනවා. ඒක නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ සතිපාසල සති කඳවුරු සහ ඒ පිළිබඳ පාඨමාලා සකස් කිරීමේ හැම පැත්තකටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මම ඒක හෙට කරන වැඩමිළුවල වෙනුවෙන් මේ වෙලාවේ මතක් කරනවා මම හෙට සම්බන්ධ වෙන්නේ මම වෙන වැඩකට යෙදෙනවා. නමුත් ඒක තුන්වෙනි වතාවට කරන්නේ නිසා හිට වෙනකොට කරන කොහොම සැලසුම් වෙලා තියෙනවා. එන කෙනෙක් ඉන්නවා නම් අපිට මේ වෙලාවේ යන්න ඉස්සලා කියලා දීලා ගියත් කමන්නේ කොමුදුන්ට මතක් කරන්න පුළුවන් උපේක්ෂා ඉන්නවා. ඒ කට්ටිය දන්නවත් නැත්නම් උපේක්ෂා විශේෂයෙන්ම ඒකේ කාර්යභාරයක් කරනවා කැමති කෙනෙක් ඉන්නවනම් සම්බන්ධ වෙන්න කියන එක තමයි මට මතක් කරන්නේ. ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. නිසරණ වනවාසී සියලුම ස්වාමින් වහන්සේලාගෙන් දවසරයි. වැඩ සිටින ස්වාමින් වහන්සේලාගෙන්ද මෙහෙණින් වහන්සේලාගෙන්ද අවසරයි. හේවගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමගෙන්ද අවසරයි. 173 භාවනා වැඩමුළුව නිමාව සනිටුහන් කරන මේ මොහොතේ පළමු කොට මාගේ පුණ්‍යානුමෝදනාව අපගේ ලොකු ස්වාමින් වහන්සේටයි. මාතින් යම් වරදක් වුණා නම් මට සමාවන සේක්වා. දෙවනුව මම සියලු දෙනාගින්ම සමාවාය දෙනවා මා ඉතින් යම් කුසී හිත හිත හිත රිදවීමක් මොන හරි අඩපාඩුවක් සිද්ධ වුණා නම් සමා වෙන්න මොන හරි දෙයක් කිව්වා නම් මම ඒ උගලන්ව හදාගන්න මේ වැඩමුළුව මට සාර්ථකව කරලා ඉවර කරන්න ඒක නිසා ඒක නිසා සමා වෙන්න මට සියලු දෙනාටම මං ඉල්ලස්න සමා වෙන්න කියලා දින හතරක් පුරා සුමధుර ධර්මදේශනාවලියකින් ආශී සද්ධර්මයේ සරලව හා පැහැදිලිව පහදා දීමෙන් ඔබ වහන්සේ අපට කරපු සේවය අනන්තයි අප්‍රමාණයි මිල කලන්න බෑ වචනයෙන් කියානිම කරන්නට බෑ සාදු සාදු සාදු වහන්සිට තව තවත් එවන් කාර්යයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු දිනපතා කමඨහන් පිරිසිදු කිරීමේදී කර දීමෙන්ද භාවනා ගැටලු පහදා දීමෙන්ද ඔබ වහන්සේ අපාර දැක් වූ කරුණාව ඉමහත්ය සාදු සාදු සාදු නිස්සරණ වන සේනාංශනේ දහස් ගණන් යෝගී යෝගිනියන්ට නිවන් මඟ කියා දෙන පුණ්‍ය භූමියක් බවට පත් කර මෙවන් වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා දී ඔබ වහන්සේ සිදු කරන මෙහෙය අප ඊටමත් අගය කොට සැලකමු. මෙවන් කාර්යයකින් තව තවත් කාර්යයන් තව තවත් කිරීමට ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය සහ නිදුක් නිරෝගී චිරජීවනයත් පතනා බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවායිත් පතමි. සාදු සාදු සාදු. එසේම ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මෙලොවට දායාද කළ ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ දෙමව්පියන්ටද ගුරු උතුමන් වහන්සේලාටද පතන බෝධියකින් නිවන් අවබෝධය වේවායි පතමි. සාදු සාදු සාදු. මෙම වැඩසටහන ආරම්භයේ සිට අප වෙත අවශ්‍ය පහසුකම් සපයා දී සහාය දැක්වූ හේවගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටද අප සැම වෙනුවෙන් මා පුණ්‍යානුමෝදනා කරමි. එසේම මෙම කාල සීමාව තුළ ආහාර පාන ලබා දී අපහට අනුග්‍රහය දැක්වූ දානදායක දායිකාවන් සියලු දෙනාටද අප සැමගේ පුණ්‍යානුමෝදනාව පළ කර සිටිමු. ඒ මහතුන් නැත්තම් අපිට මේ භාවනා වැඩසටහන මේ ආකාරයෙන් ශක්තිමත්ව කරගෙන යන්න බෑ අපිට දානේ ලැබෙච්ච නිසා පිළිවෙලට පිරිසිදුව හැමදේම මේ විදිහට ලැබෙච්ච නිසා හැම වෙලෙම අපිට භාවනා කරන්න පුළුවන් වුණා. ඒගොල්ලන්ට උතුම් නිර්වාණයම අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සාදුස. තවද ධර්මදේශනා හා සාකච්ඡා පටිගත කර දෙන පටිගත කර අපහට ලබා දෙන සුජිත් පුතාටත් මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කර සිටිමි. එසේම මාහට නන් අයුරුන් උදව් උපකාර කළ අපේ යෝගීන් පාර්ශවයේ රන්දෙනිය මහතා සිරිපාල මහතා ඇතුළු සියලුම පිරිස මට කරපු උදව්ව නම් කියලා නිම කරන්න බෑ මට මේ සැරේ හිටිය ඔක්කොම කණ්ඩායම මම හිතනවා හරිම හොඳයි හරිම හොඳයි අලුත් කියලා වෙනසක් නැහැ ඔක්කොමලා හොඳට භාවනා කරගත්තා ඒ වගේම කිසිම සද්දක් නැහැ කතා කරන්න ඇති ස්වාමීන් වහන්සේ ඒ වුණාට සාපේක්ෂව බලනකොට බොහොම හොඳයි. බොහොම හොඳට වැඩසටහන කළා. මම හරි සතුටුයි. මම ගොඩාක් මහන්සි වුණා මේ වැඩසටහන කරන්න. මට පහුගිය දවස්වල මට අසනීපක තිනුත් හිටියා. ඒ වුණාට මම කොහොම හරි මේක කරලා ඒ මහන්සිය සේරම මට යනවා. ඕගොල්ලෝ භාවනා කරනවා දකින්නකොට මම උදේ පාන්දරට ඇවිල්ලා දෙපැත්තම බලලා යනවා. මට හරිම සතුටුයි. මගේ හිත පිරිලා යනවා. ඉතින් මට හරි සතුටුයි. ඒ ඇති මම හිතුවා මම මහන්සි වෙච්ච එක මට ප්‍රතිඵල තියෙනවා කියලා. දැන් අද වෙනකොට ওই දවස් පහ ඉවර කරලා ඕගොල්ලෝ ලබන සතුට මට කියනකොට මට ඒක දෙකට තලා යනවා. මගේ හදවත පිරිලා ඉතිරිලා යනවා. මට හරිම සතුටුයි කියලා නිම කරන්න බෑ ඒක නම්. කාන්තා පාර්ශවයේ ජයන්ත සිරිවර්ධන ලේකා ආරියරත්න නන්දිනී බෝධිපාක්ෂ මැගලින් මාරසිංහ මහත්මිය වයලට් කොට්ටාව නන්දිනි ගුණසේකර සහ දිනේෂා කුමාරි මහත්මියන් මට ගොඩාක් උදව් කරා පරණ හැටියට මගේ හිතවත්ව හැටියට මම ගොඩාක් අලුත් පරණ අය ගත්තේ නැහැ හිතවත් අය ගත්තේ නැහැ සේරම අලුත් අය තමයි මම ගත්තේ මම හතර පහ දිනක් තමයි ඒගොල්ලන්ට සහාය වෙන්න ගත්තේ මට බොහෝම උදව් කරා ජයන්ති මහත්මිය උඩ කට්ටිය කිසිම කරදරයක් නැතුව බලාගත්තා බොහොම හොඳයි මට කිසිම නෝක් අඩුවක් නැහැ බොහොම සන්තෝෂයි මම තවද මම වැඩසටහනට සහභාගී වී මෙම ආයතනයේ සහ ඔබ වහන්සේගේ ගෞරවය ආරක්ෂා වන ආයුරින් මේ දින පහ තුලදී මාහට දැක් වූ සහයෝගය මේ සැමටම සැමට මට කියලා නිම කරන්න බැරි තරම් එච්චර සතුටුයි මම කිසිම කලබලයක් ප්‍රශ්නයක් ගැටීමක් තිබුණේ නැහැ අපි අතර ඔක්කොමලා එකා වගේ හිටියා ස්වාමීන් වහන්සේ කියනවා වාගෙම එකා වගේ හිටියා අපි සියලු දෙනාම තෙරුවන් සරණයි ඔයගලන්ට අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි ඩිලා මහත්මියව ඩිලා හෙට්ටිආරච්චි මහත්මිය නිසා තමයි අද මම ආරෝකණේ කැඩිට මෙතන ඉන්නේ එතුමිය තමයි මාව අඳුරගත්තේ මං කිසිම හැඳුරුම්කමක් කලින් නෑ එතුමියව එතුමිය මාව හඳුනගෙන තමයි මාව ආරෝ කෙනෙක් හැටපත් කරේ ඊට පස්සේ මම කිසිම දෙයක් දන්නේ මගෙන් ඇහුවෙත් නෑ මාව සතිපාසලට යොමු කරා මං හිතනවා මගේ ජීවිතේට කරපු ලොක්කම පින්කම තමයි සතිපාසලට සම්බන්ධ වෙලා ඉස්කෝල 9කට මං සම්බන්ධ වුණා විශාකයි විද්‍යාලයට ගියා මම ළමයි 400කට සතිපාසලේ වැඩසටහන කරා මං හිතන්නේ අපි තුන් දෙනෙක් ගියේ කාන්තාව තුන් දෙනෙක් දිලා හෙටිආරච්චි මහත්මයයි මමයි දිනේෂයි මං හිතනවා මං මගේ ජීවිතේට කරපු ලොක්කම පින්කම් මේක තමයි කියලා මං ඒ ඒ වෙනුවෙන් ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා ඒ කියන්නේ ඒ දේ කරන්න සිදු පුළුවන් වුණේ ඔබ වහන්සේ නිසායි දෙවනුව ඩිලා මහත්මිය නිසායි මාව අඳුරගත්තේ එතුමිය මං එතුමියට පුණ්‍ය අනුමෝදනා කරනවා කොතනක හිටියත් එතුමියට නිර්වාණය සාක්ෂාත් වේවා කියලා සාදු සාදු අවසාන වශයෙන් අප හැම රැස්කල සියලු පින් ඔබ වහන්සේ ඇතුළු අප සැම මේ පින් පින් බිමේ ගතු මේ පින් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ අතින් යම් කිසි වරදක් සිද්ධ වුණා නම් සමා වෙන්න කෙනෙක්ව මතක් කරන්න බැරි වුණා නම් සමා වෙන්න ඔක්කොට මේක හා සමානයි මම. සිරුවන් සරණයි. දැන් මොකද ඊගාට කරන්නේ? වැඩසටහන කියන්නේ. ඈ? වැඩසටහන කියන්නේ මම කියන්නේ. තව තියෙන වැඩසටහන් ගොඩාක් ඉවරනාට පස්සේම ඔක්කොම කියන්නේ. ඔක්කොම මොනවා කියන්නේ ඉතින් ඔක්කොම කිසියම් විශේෂයක් කියන දෙයක් නැහැ නරකක් කියන දෙයක්වත් නැහැ හොඳක් කියන දෙයක්වත් නැහැ මගේ විශේෂයෙන්ම දැන් මේක පිළිබඳ අවධානයක් ඇත්තෙම නැහැ සතිපාසල ගැන විතරයි මට අවධානය යොමුලා තින් දැන් මේ දරුවා ලොකුයි අර පොඩි දරුවා දිහා බලන ඉන්නවා ඉතින් මේවා පිළිවෙලක් කරදරයක් නැතුව යන්නේක හදපු පද්ධතියේ තියෙන වටිනාකම ඒක දිගට පවත්වන්න ගොඩනැගිල්ලට නඩත්තු කරන්න විශ්වද භාවයත් නඩත්තු කරන්න පිරිසුදුකමත් නඩත්තු කරන්න ඒකලා මේ වෙන යන යන වැඩේට පුළුවන් තරම් ආශිර්වාද කරන එක තමයි එක්කෙනෙක්ගේ බෑ. ඔක්කොගෙම එක ගහන්න තියෙනවා.